දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කාලය ගත කරලා වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඒකේට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි යනවා වැඩසටහන ආරම්භ කරනවා යතර වාරයේදී කාට හරි සභාගත කරන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් මාතෘකා තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා අපි ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරනවා. ප්‍රශ්න ඉංග්‍රීසියෙන් අහලා තියෙනවා අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙමු ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහලෙන් අහලා තියෙනවා සිංහලෙන් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි ඉදිරියට යනවා. ඉංග්‍රීසි පමණක් කතා කරන අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙමු ප්‍රයකමාර විතර පස්සේ ඒ අතන් සඳහාම විනාඩි ස්වල්පයක් ගතකරනද නමුත් ඒ තී පැත්තෙන් අපිට අවශ්‍යතාවයක් ඉල්ලීමක් පැනනගින් නැත්නම් අපි ඒක ධර්ම සාකච්ඡාවේ නිමා වශයෙන් සටහන් කරනවා. Dear Dhamma friends, this time we have allocated for question and answer session and over a Dhamma discussion. So if you have any question or topics suitable for this time or in statements, welcome. Uh, already there are some written questions. If the questions are raised in singular medium, I'll try to answer in singular, And the question, if the questions are in English, I will try to answer in English. So I cordially invite, uh, while this discussion is going on, if you have any question or any suitable topic or statements, please come out with. We are going to start with the written questions. Monday there is a request for the summary from last night. I'll read it to the end as we said that we will have it uh, discussion at the end. And also a few questions related to yesterday's discussion, the last migration. And the other questions are quickly you know, forward to you these short questions. Yeah. Renewables, uh, majority of the Buddhists are performing rituals based on factors like devotion and faith. Yet very few Buddhists highlight importance of mindfulness and carry on that path. How that has been happening and what is the real meaning of the media? Uh, of course, after reading the whole Jupiter and translated everything into the English, and, uh, the, Mrs. Reese, Reese Davis, she has mentioned that she can't find out what is the gist of the meaning. That is why she wanted to, English in oh. sorry, uh, මේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ අපේ මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසියට දැම්මා පාලි ටෙක්ස්ට් සොසයිටි එකේ ඒකේ රීස් ඩේවිස් මැතිනි කියලා තිනවා මම ඔක්කොම කියවා බුදුජානක මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් විශාල පණිවිඩයක්. ඕ එක වචනයකට එක වාක්‍යයකට ඒක දේශනාට කරන්න පුළුවන් නම් බුදුජානනාතර අවුරුදු 45ක් දඟලන්න ඕන වෙන්නේ. ඉතින් ඒක අර භාවනා ධර්මයට එන අයට ධර්මයේ ඉන්න අයට ධර්මයෙන් කෙලවරක් වෙනාට සියල්ලන්ටම සැලකෙන විදිහට තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕනෙම ඒ ශ්‍රද්ධාව දනවන පූජා විදිය සතියෙන් කරනවනම් මේ භාවනා කරනවා වගේම තමයි. ඒ නිසා ඕනේ සීරියස් භාවනා කරන කෙනෙකුට තමන්ට සම්බන්ධ වෙන්න ඇති මේ වගේ ඉතාම ශ්‍රද්ධාවෙන් කිසිම සතියක් නැතුව සම්බන්ධ වෙන ආයත් එක්ක කටයුතු කරලා තමන්ටත් ඒ ඒ කටයුතු ඒ විදිහටම කරන්න පුළුවන් සතිය යුක්තවන්න තමන්ගේ දක්ෂකම පේනවා. ඒ වෙනුවට අර මිනිස්සුගේ දුර්ලභම් බල බල ඉන්න එක නෙවෙයි කරන්නේ. නමුත් මම අභියෝග කරනවා මේ සතිය වඩපුවටද නැත්නම් මේ ප්‍රශ්න කරන කෙනෙකුට පුළුවන් ද මෙහෙම කෙනෙකුට වඩාගත් සතියෙන් මේ වගේ පූජා ස්ථානකට ගිහිල්ලා සතිය වේරගන්න. පුළුවන් දෙයක සතියෙන් කරන්න කරන්න බැරි නිසා ගඳක්. එදාට අඩන කරන්නේ. මොකද අපිත් ආවේ එතන ඉඳලා තමයි. අපි සංසාරේ හැමදාම වණු ගාගෙන දන ගාගෙන කියලා පෙරාගෙන හොට පෙරාගෙන ඇවිල්ලා දැන් කුල්තුනාට පස්සේ අර උතු පෙන්න කියලා පෙරකට පණින්න නරකයි. ඉතින් ආවට පස්සේ නම් ඒක පේනවා. මතක තියාගන්න අපේ සංසාරේ කොච්චර දනු ගෑවද කොච්චර වනු ගෑවද කොච්චර හොල්පු කියලා කරාගෙන ආවද දැන් අපිට සතිය හම්බෙලා දෙන හොඳයි දැන් තියෙන්නේ සතියෙන් යුක්තව අපිට පූජාවක් කරන්න බැරිද කියලා බලන්න ඒ සතියෙන් යුක්ත වෙයි මේ අනිත් මිනිසු කරන ඔක්කොම වැඩ ටිකක් තමනුත් ඒකටම සම්බන්ධලා ඒ තාලෙටම කරනවා නමුත් Taman බලනවා ඒ ටික සතියෙන් කරන්න පුළුවන් නම් ඒක තමයි Taman තියෙන පාඩම මේ ප්‍රශ්න කරනකොට මට තේරෙන්නේ මම හරියට ඔය ඔය පැත්තට විවේචනාත්මක හිටු නිසා මට ඔගෙන හොඳ හැඟීමක් තියෙනවා. මට තේරෙන්නේ ඔය කෙනෙකුට මේ පූජාවේ තැනකට ගිහිල්ලා සත්‍ය වේර ගන්න බැරි නිසායි වඩන්නේ. ස්වාමීන් වහන්සේ Please repeat the question. I have witnessed. The Buddhists are performing rituals based on factors like emotion and faith. Yet very few Buddhists highlight the importance of mindfulness and carry on that path, how that has been happening and what is the real motive. Uh, so, sorry that I got the confusion regarding the language. So, I was explaining about the translation into the English and Paritek Society. Even the lady Davis uh, mentioned she can't understand what the gist, the exactly thing Buddha mentioned because the mass message is very vast, very involved, so it is addressing to each and every person. So therefore, uh, everyone start with, in general I can say, with rituals and devotional thing, kind of thing. Slowly, slowly, they directly go into the mindfulness. And when you come up to the mindfulness, you sometimes feel like that rituals and other things are trivial and it is not important to the life life. But uh, when you see the evolution, uh, many basically Asiatic people start with this ritualistic thing, start with religious things, and after long time only understand the whole gist of the meaning of the ritual is to how to perform them in, them in mindfully. So if the if someone wish to reduce the message of the Buddha to mindfulness, I also will agree with that particular person. But my challenge is, if such a person, he or she, if they can't, if he or she can't go to a ritualistic place, when they are doing all the drum beating and flags and kind of thing, if you can maintain still the mindfulness, I would say it's a good challenge. Otherwise, you have to understand your mindfulness is not strong enough to maintain under such ceremonial situation. So therefore, messages you can reduce to the mindfulness if you wish, but even in the rituals, if you can do it with the mindfulness, no harm. Just like sitting and closing eyes and focusing mindfulness into the in-breath and out-breath. Therefore, Westerners, specifically the Krishnamurti, of course he is an Indian, he quoted the Westerners, choiceless awareness is a good synonym for the mindfulness, if you choicelessly be aware, in your breath or ceremony, both are the same. The Buddha mentioned, whether you go to the shrine room and pay respect or you go to the toilet and you do the first and the second job, both of them, if you are doing in the mindfulness, both are the same. So therefore, don't look ritualistic from the mind point of, mindfulness point of view as a lowly thing, but uh, it's, I think, I would say it is a challenging thing. So once you develop mindfulness in full-fledged, uh, you must apply it to the everything. And if you find this part of this kind of action I can't, uh, uh I cannot perform with the mindfulness, so under such circumstances uh, my mindfulness is weak and uh, other it is becoming disturbed, that is not the message of the, something wrong with the message of the Buddha, and that is nothing wrong with the mindfulness, that is you have to develop. So if you are looking at the mindfully, uh, with the mindful eye, to the mindful lens, everything has the world has a meaning. So you have to see everything uh, through the lens of mindfulness, and if you find any difference, mind you that your mindfulness is weak. If the mindfulness is full-fledged, everything has the same taste. That is why it recalls evenly suspended attention, uh, choiceless awareness. So, uh, our and uh, the responsibility of the person who is developing mindfulness is to develop the unshaking mind uh, and see the ritualistic as well as sitting in meditation hall and focusing the breath must be equally same. Then only the mind will come into the full fledged. So therefore, I think that ritual must be there. In the world, you can't get rid of that. But I want to ask, Buddha Vandana, homage to the Buddha, is it, is it the devotion you, say, all the Gata, so, worship of the Buddha, Dhamma, Sangha, so it's, it's perfectly alright, eh? all right. I mean that if you can do it mindfully, whether you go to the toilet or whether you go to the science room, Gandakiri or Vesikili, no difference. That's my expression. If you do mindfully, if you go to the Gandakili and මල පහ කරනවා මල පූජා කරනවා ඇසිකිලිය කියලා මල පහ කරනවා in Sinhala if you can both do in the mindfully you get the same skillfulness whether you go to the shrine room or whether you go to the toilet no harm. Even if you go to the right room and sit and meditate, or if you chant it, or if you just observe other people are doing, and if you are mindful, you are secure. What is not the external thing? What is not the external expression out of you or what you get? If this is going to give any kind of discrimination, any kind of uh, decision, that means your mindfulness is undermined. The mindfulness is not full-fledged. So that so much, uh, there's a meaning within the term mindfulness. Of course, it is, when the mindfulness develops further, it go hand in hand with the clear comprehension. And when the hand in hand goes the clear comprehension, it is leading to the equanimity. It is that equanimity is the one ultimately give the non-judgmental mind. So therefore, mindfulness is the basic uh, principle or proximate factor for such a development. So if you rephrase by this one, do chanting with mindfulness, so it is perfectly right. Is it, is it if you do anything mindfully, perfectly right. Why should you reduce to the chanting? what is the difference in, what is the special case to make chanting? It is so much they're so much peaceful for you. Maybe, maybe for you, maybe not for the other person. So therefore we have to generalize. It says, not the thing you do, the way you do it matters. If you do mindfully, whatever you do, you are secure, you are better off, you are developing, advancing. Anything you do without mindfulness, then you fall into the trap of this measurement this is better, this is good, this is worst, and all the kind of. But when they come to the mindfulness, it gives a, such a non-judgmental thrill, non-judgmental contentment, but at the beginning you are not reaping the full harvest of the mindfulness. You, understand the different shades of mindfulness. Uh, so the day you completely mindful, you will understand there is not necessary to have separate nibbana where the mindfulness itself is given the whole qualities. So therefore, we always, even after the, after the enlightenment, Buddha developed the mindfulness on the in-breath and out-breath. Why? It is so much continued. After the enlightenment also he went to the forest and practiced. Even after the full enlightenment, went to Mahakasapa, Practice this, all the austere practices. For what? What is the reason behind? What is the practical, pragmatic meaning behind? No meaning, but very mindfulness is thrilling. Very mindfulness is contentment. It is satisfactory. It is saturation. Why not? So the moment you understand, uh, I think, the full-fledged meaning of this uh, mindfulness, you will understand the value of the human nature only the human can go up to this full-fledged mindfulness. And uh, your main aim, your whole sole responsibility to uh, maintain the mindfulness, whatever may be the circumstances. Wherever it may be, if you are mindfully, you are better You are secure. You are with Dhamma. You are with the protection of Dhamma. And you are the only person protecting the Dhamma also. No, there is no discrimination. This is good, uh, uh, meritorial, this is better, this is worse. This discrimination happens whenever there is no mindfulness. One thing as, as trainees, people who are the practicing uh, uh, mindfulness. So is it better to uh, avoid situations where you get involved with uh, a lot of social activity, even, even at airport? this just uh, about the uh, parvachana If you get a lot of uh, like undesirable effects because of your own mind. Yeah, that is, but don't generalize it. Don't generalize it. When you are learning how to drive a car, you must, you can't do it in the busy street. You have to go to a secluded place and you learn. While you are learning, someone come and ask, why if you are going to drive in the busy street, why don't you go and start the learning in the busy street? No. Busy street, you are disturbing others. So you learn in a separate place. But once you are developed slowly, slowly, you go to the normal street and then the busy street and that is how it happens. But you can't generalize it. It is up to you to draw up your uh, good circumstances, conditions. And you these are practical points. But there may be some people, they can develop mindfulness uh, in the, busy street. So there is not necessarily go through uh, avoiding because mindfulness is unpredictable. It is very electric. It is uh, impromptu for some people. Not going through the normal process. Uh, maybe they are past uh, familiarities kind of thing. Immediately they understand they are awake, maybe, whatever the business, whatever the multitasking they are doing, they will understand mindfulness is there. If you go to the Kimmulaka Sutta, if you go to the Samiti Sutta, both of them, the Buddha says, whether you know or not, each time you are mindful. There is nothing to learn. Mindfulness is part and parcel of your each and every mental state. But you don't respect it, that's another. And you come here, what you do is, leave everything aside, give the priority for the mindfulness and you find it is nothing special. Mindfulness is there. You only there, give this priority selection. And then you go to the walking meditation and there also you can get the mindfulness with little bit of variables. And you go to the day-to-day -day activity, still more variables. And when you go back home and the multitasking, still you can see if you wish under any circumstances, you are completely maybe angry, but you know you're angry. No one can rob <laughs> understanding. Once become angry, the very understanding, I am angry. That is mindfulness. So you are so desirable and erratic and uncontrollable, but you can understand, I am now full of desire. That understanding is there. So therefore, no, not a single thought moment in the mind which can't say it is completely absent of mindfulness. Only thing is, we don't trust it. We don't give the priority for that. But you give slowly, slowly the full-fledged mindfulness under the full there's uh, conducive conditions and laboratory conditions and slowly, slowly put into the practice. And then only you will understand this mindfulness is a inbuilt, is a birthright. As, as far as you are chasing behind the sensuous pleasure, uh, neglecting mindfulness, you will get enough punishments. You get the due amount of punishment because you are uh, foregoing, neglecting, uh, not respecting mindfulness. moment you are going to give the respect to the mindfulness, you will be boosted up and you will be uplifted. You will be an arya. You will be more than human. It's a matter of priority selection. Nothing new. But it, uh, that means the mindfulness, uh, whenever in situation, you have the mindfulness, you become out of that situation, you can sort of, uh, not the participant, you can observe. Uh, so when the mindfulness is completely, mindfulness is when you are fully mindful, you feel like you are alien to the situation, you can be a mere observer like. But this character is an endowment of a human mind. Whether you employ it or not, whether you put into practice or not. The, the humans are the only people that can observe themselves, reflect themselves. No here, no animals no god, god, beasts and the devils and uh, the uh, netherworld beings because they are so engaged with so much of pain and pleasure, they do not know. But the human balance world is such a balance, good and the bad, pleasure and the pain. So they can just go out of and see, just like a satellite go out and uh, reflect back the wave, short waves. And then you can have the GSP. So mindfulness is a completely a, uh, a tricky uh, spark in the evolution in the cross section where only the human can entertain it but those who are not given the priority they get enough suffering the first and foremost suffering is the frustration the tension the unsatisfactoriness self curse problem finding with others irritated mindfulness is the same as the awareness in the same word. Yeah, that some people put it as the mindfulness and the awareness is as the so same. That's something that's skill you have to develop, right? So you start with meditation and sitting, and then you go to walking, then take it to the day-to-day life. That's how it develops. You can't say use the term develop, of course, commonly we use. It's a, it's a, it's a discovery. It's already there. It's nothing to develop, it's a discovery. Pardon me? it's there, but you are the impurities too. otherwise you don't give the priority. You give the priority for sense pleasure. Then mindfulness is neglected, cornered, and then it is desperately waiting. And if I have the first page of the Jnanananda, Jnanarama's book, Jnanaponika's book, Power of Mindfulness, it says, only read the first two pages, that is enough. It says mindfulness is, is a, such a thing, it is inwardly very bright, it never jump and claim anything, it never self suppose self just wait. And other other mental um, factors like the faith, the energy, uh, the greediness, the hatred, they are very dramatic characters. They always fight to get the upper hand the presidentship in the society. So they are fighting, canvassing and all the kind of mindfulness never even put the, the application. Just wait. Buddha is the only person he knows, he is the man who can run the game. Therefore Buddha go and ask the mindfulness, please come and take the chair. Others are waiting, we are, we are canvassing, fighting, everything, we don't get the chance, but mindfulness get, and the soon the mindfulness take the chair all the, the society will be very equanimous and uh, you can progress it. And only the Buddha understand this innocent character, not fighting type of character, is the only person can run a society. Other people like self-proposing, jumping and proving and fighting and all the kind of things, they are the real the problem makers. So moment you follow the Buddha, you, do, you don't ask other, other mental factors to get rid of. He says you go and pay respect to the mindfulness. Please, please, come and take the chair And when Jnana Paunika just another word, once the mindfulness get the chair, you can't get it off from, fell off from the chair. It's the biggest addiction in the world. Once you try to be mindful, you can, no one can pull that mindfulness from you it's ever increasing, ultimately you will lead into Nibbana, or equipoise mind, or contentment. So it, it is, we always find excuses to tell we have no time to be mindful. We have for responsibility <laughs> this and that. What, what a kind of idiots, what a kind of ignorance, anything you can do with mindfulness, in any multitasking. With mindfulness you can't your not how to call, dismiss. It is there. Only be, be aware. We give the due respect to the mindfulness. And it knows, wherever it may be, it knows how to get the balance. It knows how to get the task performed. But if you are going to put forward your thinking mind, mindfulness is go out and ask, okay, if you wish to do, ultimately you end up with so much of problem. But if you, give the chance to mindfulness, it no appropriate technology. And it uses the material what is available, improvisation and impromptu. And you will be a very good girl guide or a boy scout. Thing will happen. Our, our, the rational mind, deductive knowledge, one-upmanship, smartness, all the things are the thing missing this game. I don't know whether I'm confusing you people all, taking so much of time to develop mindfulness. I'm going to say mindfulness is nothing to develop. Yeah, but it is something you have to train yourself. It's, not like um, you get it like, like you know, energy or you do something else. it is something, there's a certain way to, to train. No, it's a matter of priority selection. It's a matter of priority selection. Once give the priority to mindfulness, slowly, slowly it get the power, thrive the power, ultimately control all the, the, the negative mental factors. But if you have any doubt about the mindfulness, uh, you end up with doubt. If you give full-fledged mindfulness, full-fledged chance, full trust, and let the mindfulness do, do, that means you have to be completely unprepared. You must be prepared for the next moment completely fresh. No, in with the past memories and past uh, the, the, mental conditions and defilement, you must be yes fresh to the next moment. You will see something new. You will see some new openings, new air. But otherwise, you're going to do with the rational mind, of course, immediately what you get is the tension. Immediately what you get is the frustration. The difficulty is because our habits, is we always, you know, we have sort of everything predefined. So sooner we start to develop, train the mindfulness, all that you know, chain of thoughts will come in. So, <laughs> so, it's, so I, I try to do, uh, starting with uh, meditation with uh, sati, the first two days I spent so much time, so couldn't do much at all. So but once you start doing it, yeah, you feel it easily. But in coming to that point is the hard. So with the, with the mindfulness, development or if I am to use the term development, development mindfulness is not a science, it's an art. It's an art. It's an art, so you have to you have to give chances for the creativity to happen. And don't try to be smart. Don't try to put forward uh, your creativity, energy, and all the kind of thing. Of course, can't tell they are happening due to your the likings and disliking due to your conditioning and due to your habits. But when they are happening, just observe as if someone else. Don't claim them as me. Don't claim this as mine or myself. Just see. So how they are happening. So these uh, old naughty guys, they come and mess up and they want to control everything. So that if you are going to assume them, only you are going to get the frustration. You can see when you have a chance given, how the faith is coming, how the greed is coming, how the energy is coming, and they perform it so you have to observe in from a, you have to get a distance from it and observe the game without getting involved, emotionally getting involved in it. So it's also part and uh, it's a characteristic of mindfulness. Uh, so and so kind of withdrawal from your uh, rational mind, kind of a withdrawal from your deductive knowledge, and uh, instead be aware how these things are happening you will be very happy to look at the other people, but Buddha is not recommending that. He says it is asking for trouble. Don't look at, you have no rights. Even if it is happening, that is none of your business. The basic thing is, you have to be, in a sense, self-critical, self-awareness, and be, and try to be aware, try to be diligent, vigilant, as if what is happening in the stream of consciousness. It's an art. One that's something that uh, today when I was walking, walking meditation, uh, try to walk from one foot to the other uh, without any uh, thoughts coming in. Sometimes thoughts came in, but I only recognized it was after a couple of steps. Then I decided next time when a thought comes, I'll make it. Uh, as soon as it comes, while I was vigilant, uh, more thoughts came because mindful and try to catch those. The, then the thought will come in you That not uh, preparing for it. And that's the these are the some fringe benefits of mindfulness. They are not the direct benefits, because your mind is so alert, so vigilant, so therefore object and the mind is so close, there is no space for the thoughts or pain or other disturbing things to happen. So if you closely observe it, there won't be any kind of thing. But it needs so much of energy. It is uh, demand is so much of energy to keep the full vigilance. So whenever it happens, you feel like living. Other than you are in drowsiness, you are in sleepiness, you are in entertaining this and that and kind of things. So this vigilance is the one the Buddha says, keep always burning, keep always upright, keep always diligent effort, uh, so that uh, your all the vitality, all the other faculties are going to come out naturally. So it is, uh, the, your experience indicates a possibility. Most of the time you get defeated, never mind. But at the time when the, the alignment happens, the power transmission happens when you read this uh, practice, uh, I want to describe more. Uh, so when you sit here, so you concentrate for your breath. So I am asking not to concentrate, don't use this poisonous word. So that is why you try to be a scientist. There is a point, very point you are losing the yes, case. You sit here and you, you sitting in the cushion, you feel about all other things, your touch, the sounds, everything, but you are not carrying on with that and you wait till your breath natural sound. Nothing. If I am to, uh, maybe I am disturbing you, just try to do not, nothing. That is your prime task. Sit and just do nothing. So that is the way the mindfulness to come. Yes, mindfulness come, yeah, I'll agree that point. So that you get your you know, the sound and all that you hear. So then automatically you feel your, your own body breathing. So that's what you feel right? You breathe, you hear that breathing, so that's very natural. So, after that point, if I clarify myself, after that point, you're not going with breath. So you watch, you watching the breath. You're not doing the breathing. You right? That's you are, you are observing the passive breathing happening through the involuntary muscles. It's part and parcel of your life process the being. Therefore it says, sometimes mindfulness it says, just being. Just being. That is the only thing we do not know. That's the only thing we can't do. Because we are so much of creator, creators and doers and the thinkers, we don't know how to not to do something. We don't know how to just be. In Tamil it is called Summairi. Summairi in practical situation, if there's something very seriously wrong in the society, and something you control as well, you become that you just, you know, be mindful of it, eating whatever you want. Is that what you are, and uh, sorry if I'm giving the wrong message. So if you are responsible, if you are responsible, if you are in a part and parcel of the game that is unfair, in just, uh, you can't because you are emotionally, you get involved. Yes. But if it is so, you have to understand you are responsible to the proportion after the, are responsibility. But otherwise, what we usually happening is, we are getting involved with unwanted thing emotionally. For example, when you are looking at the film, when the fight happens, you start also fighting. Yes. And uh, Achan says, then you go to the, the, the what do you call it, South America, North America. And uh, there are a lot of cowboys and others. So in the film scores, you don't have a curtain. Instead, you have a concrete wall. Because when you're fighting happen, they shoot. So if it, is a, if it is a screen, that will be damaged. So therefore, these picture holes are with concrete. I mean, it is not a good uh, this thing because that will heat it and ultimately concrete will burst off. But otherwise, you can't prevent because it is nothing you are responsible, nothing you are involved, but you get emotionally involved. And there you can see your remote, you are, your machine is remote control and someone is pressing the button, you... You're fighting. You're fighting. I, see this, you know, small, the real, this fight is gallery. Yeah. fighting. Yeah, though you are putting whistles and clapping and you get uh, cheer. Yeah. That is, that is the unmindfulness of the... No, I mean you are really entertaining. 100% you are in the picture. That is why you are paying But it indicates the completely externally you can do condition. But in the mindfulness, in the day-to-day -day involved activity, you see some things. You are partly or fully responsible over there. Emotionally, you will be carried out. Don't forget, don't worry about such thing at the beginning of the mindfulness. You have to understand these are already happened and therefore they are, your involvement is involuntary happening. But most of the time, if you are mindful, you will understand our mind is always jumping and get involved, unwanted tangling, unwanted uh, the commitment happens. These are the points we can say neutral phenomena and they are just to get the distance and fully vigilant you are aware of it. And you see this part is wrong, this part is correct, this part is justifiable, this part is unjustifiable, but they are not asking your decision. So you maintain the distance and less and less you will be emotionally involved, less and less your frustration Yes, unless you have uh, the mental tension. And that is how you can understand. Basically, you have to apply the mindfulness while it is coming to the very strong and steadfast position. Apply as much as possible to the neutral phenomenon. Yeah, you have enough chances to not to get involved. But later you can understand when you, even if you are involved, you are responsible, your mindful mind is making some good vibrations, it will take care about the situation. Without your demanding, without your commanding, without your forking fingers, just your mere presence self is enough to sit, take the situation under control. Uh, because that everyone is, the other party, they know you are fully vigilant, that you are not uh, taking action. And that it is something wrong, something new for the people in the normal man from the street. So you just maintain the full vigilance, full diligence, but non-reaction. There are also the, sometimes in the family problems and in the office problems, uh, you can take the situation under control by just observing. You are accumulating data. Never give your predicament, uh, your verdict, your decision. Uh, let the things happen you see, on the wrong Yeah. Completely. That is what your controllability. And otherwise, if you are going to judge others, who gave you the executive powers to judge others? In the same vein, you will be judged. Only the human can maintain that you, no one can put into a situation that you must judge. That's a kind of a, a enslavement. And you must have your own rights. If I wish, I will take part. If I am not, I must have my own uh, rights to deserve myself. And uh, whenever someone come and say that you must decide this, this is your task, you mind, you cannot clearly observe, they are the one we call loud people. Unknown people never create any problem. Enemies never create problems so-called our close, the inner circle are the people pushing us whenever the difficulty happens. The worst case, the worst, worst lot is our relatives, friends, known people. Yeah. මම අර ඉන්නවා මහා ගොඩක් ප්‍රශ්න මේ අපිට සමාන අවස්ථාවක් දෙන්නේ. එක්කෙනෙක් කෙනෙක් පිටිටදී ප්‍රශ්න පස්වතාවක් කරුවොත් මට මේකේ ගන්නවා මේ මේ නෝට් එක මම ඉල්ලා සිටිනවා සමන්ත ප්‍රශ්න දෙකට වඩා ඉන්පොට් ගන්න දෙපා අනිත්යට අවස්ථාවක් ලිඛිත ප්‍රශ්න වලට අවස්ථාවක් දෙන්න කියලා නෑ ඉතින් ෆයිට් එකක් තියෙනවනේ මේ පිච්චර් එක බලන්න නැත්නම් මේ නිරෝධයක් එහෙම නැතුව කීවන් කියවන යන්න ගියාම කීවන් කියවන යන්න ගියාම මටත් කම්මැලි හිතෙනවා. වලිය දෙනවනම් වලියක් එනවනම් ඉඳලා හිටලා මාත් එනවා. Can you explain me one way how to not be reborn? So that uh, each and every breath, the beginning of each and every breath is a rebirth. Each and every out breath is a rebirth Each and every emotion needs a birth. So when such a thing happens, if you are vigilant, if you are diligent, you can understand from the nothing how the breath start, from the nothingness how the uh, in-breath start, out-breath start, emotions start. But the Buddha says, our camouflaging mind never allow you to see something arising. It is very happy to see something arisen and entertaining. So by, by the time it is already risen, you lost your maneuverability. Therefore, knowing that our mind is such a way it has been trained, it see only already arisen. So therefore, the Buddha says, Ye Dhamma Hetu Pabhava Tesan Hetun Tathagato Aha. The Buddha says, go to the root. It is a way, it is a, going against the grain. Swimming according, along the upstream. So therefore, uh, today you may see the in-breath already bursting out, gushing out, and so much you are mindful. Each and every out-breath, when it's gushing out, you know. But uh, the yoniso manisika, the radical reflection must be there before it come up to the such a gushing action, from where does it come? So that which your mindfulness must be much prepared. The early thought moment, early thought moment, that regression is the way you sharpen the mindfulness. There you can see from nothingness the breath start. And in the quantum physics, the Schrodinger, he mentioned, the Schrodinger energy wave will collapse into matter whenever the consciousness come and interact. If the consciousness is not interacting, the matter uh, energy will be energy, no collapsing into matter. So then and there you can understand your each and every emotion, each and every breath, each and every experience, the basic cause or, or responsible for amount of cause share is your consciousness. So consciousness is the one create out of this energy pool, this is in-breath, this is out-breath, this is good, this is bad, all the kind of thing. So if you are non-judgmentally observing, each and every breath. In the micro level, you can understand how from the nothingness the breath start. how you attribute factors, the labels and kind of thing, and ultimately you claim this is your breath. And then when the diseases exists again, the out, outbreak start, it is also rising out of the mere universe, the, the, universal consciousness of, cosmic energy once it arisen, you put labels. You claim mine. So that is how you take into your accounts. Therefore, if you see the beginning of anything, you can nip it at the bud. Don't wait till the deathbed, death, happen, death happens. Don't go to the deathbed to cut off the rebirth. You have to well before the death. You have to cut off by practicing mindfulness, being aware of the beginning of anything, where you can see the see the the common the the aphorism nipping at the bud So maybe it is physical phenomena, maybe it is uh, negative phenomena, sorry, mental phenomena. The Buddha says each and every phenomena at the beginning and the transition period, the end. So this is what we call sankhara or mental formations or fabrications. So our mind is always happy or lethargic or, or, or negligent or delayed so that only see already recent things. So therefore you have to understand, go against the grain, and uh, look at how it arises. Uh, so the example is if you are looking at the, the theatre, looking at the screen, you can see three-dimensional the the tragedy and comedy. But if you are going to a, a traditional type of film hall, and if you are sitting and observing the screen, and if you look at right up here, you can see in the cigarette smokes how the energy beam is coming. The, the light beam is coming. There also you can see all the kind of thing, but you can't figure it out. Because that's not striking yet under the screen and there you can see that it won't give any kind of a thrill, any kind of a drama. Because in the cigarette smokes, all the films also have the free of charge, you have the cigarette smokes. You have nothing to pay for that. And you can see there it is the dance is happening. That you can't figure it out who is the, the, the girlfriend, who is the boyfriend, who is the dustya, nothing you can do. But if still if you go back to the, and if you, you then you have to turn back and see the projector and you can see only one square inch of bright light window is there. And from there only that everything happens. And if you go little behind, you can see the celluloid. A little behind you have the cam, and little behind you have the spark. But at the spark, the story is not there. It is just a spark. It's a very bright spark, throughout white, and in front, the cam is there, darkness, light. Darkness, light is there. In front of there's a very slight thin celluloid. And even in the celluloid, the story is not there. And it has to project it and go to the, the this thing and strike. Over there also you have to understand it's a tragedy is there, comedy is there. So every way, you, whenever you go back, whenever you try to see the projector, you can't see the film. You can't do both. The Buddha's way is to go to the projector rather than seeing the film. And there you see the bright light. In the bright light, you are not there. The, the conceit is not there. Desire is not there. It's a natural phenomenon. Nothing arisen. So whole pool is there, whole energy waves are there, whole cosmic energy is there, but it has not manifested into something. So that is the point you have to nip off. I think that what you do is you are looking at the theatre with open mouth and observing the whole film. so when the when your boyfriend is getting disturbed, you get disturbed. when the girlfriend is getting disturbed, you are very disturbed. When the fighting is happened, you are blood boiling. So this is the way, so if you go backward, uh, all the phenomena, everywhere, go backward. Each and everything start right now, not with the last thought moment, not with the future thought moment, everything happening now. It's a matter of the, it's a matter where you look at. Do you look at the beginning or middle and the end? You can see all the three events at a given time. Never you can have to observe differently, ultimately put into the fabrication, then only you can understand everything has the beginning, the middle and the end. But if you are looking at the beginning, you can't see the middle, you can't see the end. If you are looking at the middle, you can't see the beginning and the end. If you are looking at the end, you can't see the balance. So such a, such a crispy, such a impromptu. So therefore you have to understand, rather than observing the phenomena, through the phenomena you have to understand how the manifestation happen through eyes and the ears and the nose and the, uh, the consciousness. It's a, such a machine. Our attention is always outwardly, so they are never you understand your machine. So, so much so, it is in the momentum. Soon after the death, it go and catch the next moment. So, therefore, you can't do it at the deathbed, unless otherwise you develop while you are living. ගරු ස්වාමීන් වහන්සේ පින හා කුසලය යන එකම නැත්නම් දෙකක් නැසේ නම් එකම සංකල්පයක විස්හා පහත් නැත්නම් දෙක අන්තිමන කියප එක තමයි අපිට සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ මේක මම හිතන්නේ මේ මේ ධම්මචාරිකාවෙදිත් මම හිතන්නේ නිව්සීලන්තවලදී මතු වුණා වෙනසා කුසලයේ අතර වෙනස්කම් පෙන්වන්න කියලා. ඉතින් මම කට්ටි බැන්නා මම උත්තරයක් දුන්නේ නැහැ. මොකද බුදු සරණ පත්‍රේ විතරක් මේ වෙනකොට ඔය ප්‍රශ්න නිසා වාද දෙකක් පැනගිලා තියෙනවා. දෙවෙනි වාදේ පළවෙච්ච කොළ ටික ඔක්කොම එකතු කරගත්තා. කාට හරි ඕන කියවන්න දෙන්න. මෙච්චර විතර තියෙනවා. කවදාවත් ඉවරයක් නැහැ. ඉතින් ඔතන කවුරු හරි ඇත්තටම සීරියස් නම් මම කොළ ටික වන්නම්. කරුණා කරලා mind your own business කියන එකයි මට කියන්න තියෙන්නේ. be mindful and be mind your own business. මේ කල්පනා කරගෙන ඉන්නකොට බුලත් පිට අපනාව ඔය එන කල්පනාවයි. චුංගම කපනාවේ මේ ස්වාමීන් වහන්සේ නම් හරියට බලන්නේ නැහැ ඉතින් කියනවා පිටයි කුසලයේ දෙකක්ද එකක්ද කියලා. නරක මිනිහගෙන් අහන්නේ. කුසලයේ කියලා කියන්නේ හැකියාව, දක්ෂතාවය, the skillfulness. මොන දෙයක කුසලතාවය කියලා කියන්නේ දක්ෂතාවය. ඉතින් ඒ නිසා ඒක ඒක හරියටම දැන් ඒක ඒකට කියන්නේ තියෙන අන්තිමට කියලා තියෙනවා මේ දෙකම ෆිනොමිනා. ඒක ඒකේ වලිගෙන් අල්ලලා තියෙන එකේ කොල්ලෙන් අල්ලලා තියෙන. ඉතින් එකම තමයි. ඉතින් ඔක් කොතනින් කොතේ කොතනද වලිගයයි ඔළුවයි වෙන් වෙන තැන කියලා බැත්තොත් එම් බුරියෙන් කියයි. ඒ නීව එකක් තමයි කියන්නේ. නැත්නම් මොකෙන් කියන්නේ? Thank <laughs> you. බෑ ඒක අපි යන් ඔය ඒ කතාවට ඕනේ නම් කාට හරි මම සාදරෙන් ඉල්ලා හිටනවා කාට හරි ඕන නම් මට කියන්න මම මේ බුදුසන්න පත්‍රේ කොළ ටික ඔක්කොම එකතු කරලා තියාගෙන ඒක පැත්තක දාලා තියෙන්නේ මම ගරු කරන්නේ නැහැ නමුත් සමහරට හරියට උදව් වෙනවා මට ඒ gediya පිටින් දෙන්න හොඳට ස්ටඩි කරලා අපිට කියන්න මට නම් වෙලා නැහැ මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ මගේ ඇළුවට ඒ වුණත් මම දන්න නිසා ඒක උතරතුර එකතු කරන්නේ ඒක කවදාකවත් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඒ ඉතින් ඉඳලා මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම ආගන්න එකයි තියෙන්නේ හොන්දටම ඕනේ නම්. වැඳලා හිමයි සාන්නාසි ඉන්නකන් හිටිය බුද්ධ කල්පයක් බලාගෙන ඔබ වහන්සේ නිකන් කර්මහා කළා මට මේ විනය කුසලයේ දෙක තේරුම් ගන්න දෙන්නේ. යර ස්වාමීන් වහන්සේ සතිය හා සම්පජන්‍ය යම් දෙකේ වෙනසක් චන්ද්‍රාගය හා නාදිරාගය යම් දෙක අතර වෙනසක් සම්මාවෙන් හොයනවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිසයිසිකය ප්‍රඥාචෛසිකය දෙක. ඒ දෙක බොහෝ විට සම්පජානෝ සතිමා කියන තැන සතිපට්ඨාන සූත්‍රය ඇර හැම තැනකම ਸਰවඥන්සේ සති සම්පජඤ්ඤය කියලා තමයි පෙන්නලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා ඒ දෙක පොඩ්ඩක් මේ මාරු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් මේ දෙක කුරෙක්සා අන්දෙක් විදිහට පෙන්නලා දෙනවා. සතිය අන්දයි හැබැයි හැම හැකියාවක්ම තියෙනවා. හොඳට ඇත්ත එක නැති මිනිහ කියලා තියෙන දක්ෂකම් ටික තියෙනවා. ප්‍රඥාව ඇත්ත එක තියෙන කොරයි. ඉතින් මේ දෙන්න දෙපැත්තටලා හිඟනවා. දෙන්නටම කොහොමකත් යා කියා ගන්න විදියක් නැහැ. කොරාට කකුල නිසා යන්න යන්න විදියක් නැහැ. අන්දර ඇස් පෙන්නේ නැති නිසා ඒ නිසා අන්දය යෝජනා කරනවා. මේ මම ඔබ කරේ දියා ගන්න. ඔබ මාව ලීඩ් කරපන්. උඹ අපි දෙන්නා කරලා හොඳට හිඟමන් තියෙන දැනට යන් කියලා ඒ නිසාසේ අන්දයා උඩ මේ කොරා නගිනවා. නැගලා අන්දයාට උපදෙස් දෙනවා. එතකොට තමයි ගමනක් යන්නේ. ඒ තමයි සති සම්පජඤ්ඤ දෙක එකිනෙකාකදී මේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක එකතු වුණොත් ගමනක් තියෙනවා. නැත්නම් නූලයි දිකට්ටයි වගේ වැඩේ කරන්නේ නූලෙන් තමයි. නමුත් නූලට රෙද් දාලා යන්න බෑ. ඉදිකට්ට ගියාට පස්සේ ඉදිකට්ට අයින් වුණාට පස්සේ නූලෙන් වැඩේ වෙනවා. ඒකේ සම්පජඤ්ඤ වැඩේ වෙන්නේ. නමුත් ඒකට ඕනේ පිටත සකස් කරලා දෙන එක මම මේ සතියෙන් කරනවා. සති සම්පජඤ්ඤ. ඒකට චන්දරාග නන්දිරාග කියන දෙකම බොහෝ විට මේ රාගයේ මූල අවස්ථාවේදී දක්වනවා. නන්දිය තරුණ ප්‍රීතිය ඊට පස්සේ බලවත් ප්‍රීතියට පහ අභිනන්දන වගේ කියලා ලොකු ප්‍රීතියකටපත් වෙනවා. ඒ වගේම චන්දරාගය චන්දරාගය වෙන්නන්නේ ඇත්තටම රාගයට ඝන බහල වීමක් විදියට. අපි නිදාන මහනිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මහනිදාන සූත්‍රයේ තැනක ਸਰවචනාංශේ තණ්හාව නිසා පරිේශන කරන බවත්, පරිේශිතා ලාභය ඇති වෙන බවත්, ඒ ලාභය නිසා විනිශ්චය කරන බවත්, විනිශ්චය නිසා ඒ විනිශ්චයට තමයි බැස ගන්න බවත්, ඒක අල්ල බදා ගන්න බවත්, එතෙන්දී චන්ද්‍රාගය පහළ වෙන බවත් කියලා තියෙනවා. ඒ කියන්නේ තණ්හාව අවස්ථා කීපෙකින් ඉඳලා තමයි චන්ද්‍රාගය බවටපත් වෙන්නේ. නන්දිය කියලා කියන්නේ නම් ඒ ප්‍රීතියට නමක් ආශා කරන දෙයට තරුණ ප්‍රීතිය කියලා තමයි කියන්නේ නන්දියට. අපි ඊගාට. ගරු ස්වාමීන් වහන්සේ කාය සංඛාර, වචී සංඛාර, සංඛාර පිළිබඳව කාය කර්ම, වචී කර්ම, මනෝ සංඛාර පිළිබඳව කරුණාවෙන් පැහැදිලි දෙන්න. වචන හරියට ලියවිලා නැහැ. ඒක කියවන මනුස්සයා වරද්දනව නැත්නම් කියනවා. මනෝ කර්ම. ඒක තමයි. වෙච්ච මනෝ කර්ම විදියට තියෙනවා සංකල්පය. ඒ කියන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මම කියවන පිළිබඳව කරුණාවෙන් පැහැදිලි වෙන්නේ. කාය සංකාර ආසව වස්වාකනිකා. වචී සංකාර විදක් කියන්නේ ඒක. චිත්ත සංකාර වේදනා සංඥා අසව සූත්‍ර වේසනාවල සමනංගව වෙන්නේ. ඒ නිසා මේ දෙකකින් දේව නිරෝධ කරගෙන ඉතුරු වාස්කී විස්තරකේ දේවල් සරණ. දැන් නිරෝධ කරන්නේ මේක විස්තර කරන්න වෙන්නේ කාය කර්ම තියෙනවා සියලු කාය කර්මයන් තියෙන හුස්ම තියෙනකන් තමයි හුස්ම නැතුව මොනම කාය කර්මයක් කරන්න බෑ ඒ වගේම වචන කතා කරන වචී කර්ම සියල්ලම විතක්ක ਵਿਚාර වලින් තමයි පටන් ගන්නවා මානසික ක්‍රියාකාරකම් ඔක්කොම පටන් ගන්න සංඥා වේදනා දෙකේ ඉතින් අඩියේ තියෙන ටික තමයි සංඛාර වශයෙන් පෙළපෙන්නේ ඒ ওই කියන ටිකම තමයි තාක්ෂණික වශයෙන් ওই වචන ටිකමයි පාවිච්චි කරන්න වෙන්නේ කාය කර්ම වල අඩියම තියෙන ආස්වාස් ප්‍රසවාසයේ වචීයෙන් මත වචනින් කියන හැම වැඩකම අඩියෙන් තියෙන විතක්ක ਵਿਚාර. මනසේ කරන හැම කටයුත්තකට මුල් වෙන්නේ පදනම් වෙන්නේ සංඥා වේදනා දෙක. ඉතින් ඒවට සංස්කාර කියලා කියනවා. ဒုတိ ය ධානයේදී විතක්ක ਵਿਚාර මොනින් මුදුනේ පසු ඒ නිදියට තෘතිය ධාන ආදියට හා තවත් දුරට යාමේදී යම් යම් අරමුණ නොසිතිය යුතු බව සූත්‍රවල සඳහන්. උදාහරණ වශයෙන් චූලසංවේද සූත්‍රයේදී පටවිය මෙනෙහි නොකොට ආකාසා නංජායතනයේ සිත පිහිටුවන ලෙස කියමි. විතක් විද්‍යා බහිතව ඒ සිද්ධවන්නේ කෙසේ දැයි කරුණාවෙන් ශ්‍රුතමේ ඥානයේ පිට සමදා දෙන්න පිළිවන්. විචක්ක විචාර කියලා කියන්නේ විතක් කියන අරමුණකට හිත මෙහෙවනවා. ඊට පස්සේ විචාර කියලා කියන්නේ මෙහෙवला යෙදිච්ච සම්බන්ධ වෙච්ච අරමුණ අතගාලා රස බලනවා. අනිත් එකෙන් වෙන් කරලා අඳුනා ගන්න. ඒ නිසා විතක්ක විචාර දෙක මේ කාන්තාරයකට ගහන එකයි ගැහුව ගාන්ටාරෙන් නිකුත් වෙන කිංකිණි නාදයක් වගේ තමයි පෙන්වන්නේ. තක්කේ කාන්ටාට ගහනවා වගේ ඒ කාන්ටාට තමයි ආවේනික ලක්ෂණ යනවා සත්‍යයක් නිකුත් කරනවා. ඒක ਵਿਚාරය වගේ. ඒ යනවා විතක්ක ਵਿਚාර වලට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ විතරයි. රූප ධර්ම වලින්. ඉතින් ඒකකොට දෙවෙනි ධ්‍යානෙන් එහාට ඊවෙන තියෙන ආස්තික රූප පඤ්ඤත්ති ඇත්තෙත් නැහැ අරමුණු කරන්නෙත් නැහැ. ඒ වෙනුවට නාස්තික ප්‍රත්‍යක්ෂ වෙන ආකාශ ධාතුව තමයි පේන්න පටන් ගන්න. ඒක එල්ල කරලා ලබන කන් නෙවෙයි ඉබේ ලබන එක. යොමු කරවලා මෙහෙवला ලබන කන් නෙවෙයි. අර රූප පට වියාපෝතය නැති වුණොත් ඒ අවකාශෙ පේන. ඒක විතක්ක ਵਿਚාර වලින් තොරව කරන්න පුළුවන් දෙයක්. කෙරෙන දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී අනිත්‍ය සමාධියපත් වේ. ඉතලා ඒ කියන කෙනා අපිට විස්තර කළ දෙනවා නම් පරියන්කේදී අනිමිත් සමාධිය කියන්නේ මොකක්ද අදහස් කරන්න කියලා ඒක මට පුළුවන් ඒ අනුසාරයෙන් අරක කියලා දෙන්න. ඒ නිසා ප්‍රශ්න කරු කැමති නම් තමන් කැපි පෙනී හිටින්න මොකක්ද අනිමිත් සමාධිය කියන එකෙන් අදහස් කරන්න කියන එක මට දැනගන්න. නැත්තම් මේ එහා පැත්තට යා ගන්න බෑ මට. මම මේ වචන ටිකෙම තමයි අරකට මට පුළුවන් වෙන්නේ උත්තර දෙන්න. අර මේ වේතේ රජුරෝ කිව්වලු මේ සේනකන රෞතේ පඬිවරයා පුදු සර්වඥාන්සේ හිටියේ ඒකෙදි කිව්වලු මම වැලිය වලින් උන්චිලා පදපදේට ඒක කැඩුනා ඉතහට ඇවිල්ලා හදලා දීපන් කියලා. ඉතින් ආයෙ කොහොමද කැඩිච්ච කෑල්ලේ වන්න සාම්පල් එක එකකින් හදලා දෙන්නම් කියලා. මහවසද මහවසද පරිසමාන කිව්වලු මේ මම වැලිය වලින් ඉන්චිලා පදපදේ ඉඳලා වැලිය උන්චිලාව කඩනවා හදලා දීපන් නැත්නම් ඉතින් බිල්ල ගහලා යනවා. ඒක හදලා එවන්නම් කැටිච්ච කෑල්ල මන්ට එවන්න ඒක. ඉතින් රජුරව වෙනවා. ඒ තමයි මේ මේ ආර වචන ටිකෙන්මයි ගහන්න වෙන්නේ. ඒ නිසා කවුරුහරි කියන්න පුළුවන් නම් අනිමිච්ච සමාජය කියන එක නිර්වචනය කරන්න පුළුවන් නම් මට පුළුවන් ඒක යන්න ඒක නැත්නම් අපි නඩුව විසිකරන ඊගා නඩුවට යන්න. කාටවත් කපල පෑම් කරන්න එපා අපිට වෙලා නැහැ අපිට හොඳයි විසිකරන්න වෙන්නේ. මම නෙවෙයි සෝනස් නිවිලි හැබැයි මම මම මට හැදෙන්නේ තේරෙන විදිහට කියෝනි අපි ආස්වාද ප්‍රසවාසයෙන් බලන්නේ නැති වෙන්නේ මොනවද බලලා ඊට පස්සේ ජීවිතේ ජීවිතේ යනවා බලාගෙන ඉන්නේ ඒක තත්ත්වයකදී ආස්වාද ප්‍රසවාසයෙන් නොදැනිය යනකම් වෙනවා ඒ තත්ත්වයේදී මේ හිත එක්කන් වෙනවා අම්මා මම හිතුවේ මම ඒ ඒ හිත ඉස්සනලා අපි එතන නැති නැති නැති තන දිහා බලනකොට අපි හිතන එක තමයි අනිත් සමාධිය වගේ අපි හිතන්නේ මම ගන්න හැටි කියලා ඒක දැන් ඔය කියපු ටිකෙන් කියන්න තියෙන්නේ අපි ඊයේ දේශනාවේදී කරා අපිට අරමුණක් පිළිබඳව අදිවචන සම්පස්සයක්. ඒකට නමක් දාන්න ඒක ආකාරයක් ලිංගයක් නිමිත්තක් ಉದ್ದೇಶයක් අවශ්‍යයි කියන්නේ. දැන් මේ කතා කරන්නේ නිමිත්ත සම්බන්ධව ආස්වාසේ නිමිත්තක් තියෙනවා. ආස්වාසේ නිමිත්ත ක්‍රමයෙන් ගෙවෙනකොට දන්නේ නැති එක්කන හිතනවා දැන් අරමුණක් නැති නිසා නිමිත්තක් නැතිව සතිය කැඩෙයි සමාධිය කැඩෙයි කියලා. ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. අරමුණේ තියෙන සතිය අරමුණු සමාධියක් ඇති කර දෙනවා. අරමුණු නැති සතිය අනිමිත්ත සමාධියක් ඇති කර දෙනවා. නිමිත්ත තියෙනකොට නිමිත්තේ සතිය පිටවල නිමිත්ත සමාධිය කියන එක. නිමිත්ත ගෙවුනට පස්සේ තියෙන සත්‍ය මත පදනම් කරන සමාධිය කියලා අනිමිත්ත සමාධිය කියලා. ඔය දෙකෙන් ඇත්තටම අනිමිත්ත සමාධිය තමයි ඕන කරන එක. නිමිත්ත ඒකට අර මේ යනකාර මේ දී කැල්ලක් ඉරන්න ඕනෙච්චාම ගහන ඉර වගේ තමයි නිමිත්ත. නිමිත්ත නෙවෙයි ඕන කරන්නේ කට එකනේ. කීයද හරියට ගියා නම් කැපෙලකයි ඕන කරන්නේ. ඉතින් ඒ වගේ අනිමිත්ත සමාධිය තමයි නිමිත්ත සමාධිය හරහා යන්නේ. ඉතින් ඒ වගේ සක්මන් කරනකොටත් අපි পায় මේ වම, මේ දකුණ, මේ බර, මේ උණුසුම, මේ කම්පන චංචල ගති කියලා ඒ තොරතුරු හරහා තමයි නිමිත්ත ගන්න. අන්තිමට යන වෙන බයිසිකල් පඩලයක් පදින්න වගේ එහෙම නැත්නම් වතුර ඇතුලේ ඇවිදිනවා වගේ මේවා එකක් කර එකක් මේ මේක ඕසවන එකෙන් වම තබන එක වෙන් කරන්න බෑ. තබන එකෙන් තද කරන එක වෙන් කරන්න බෑ. ඔක්කොම එකම ක්‍රියාවලිය. ඒ ඔක්කොමත් වෙන්නට වැඩිය තොරතුරු ඔක්කොම පෙනෙද්දි තමයි බොහෝම ලස්සනට ඒක කියනවා Tamante ඒක දිහා කිසිම ප්‍රයෝගයක් කරන්නේ නැතුව කිසිම මේක මියෝසෝන එක වමේ යවන එකෙන් කල්පනවා ගලන එක තබන එකෙන් ගල මොකක්වත් නැහැ. මොකද හැම සිද්ධියකම ඉතින් හොඳට පේන්න පටන් ගන්නවා. නිකන් බයිසිකල් පෙරලක් පදනවා. එනත්තම් ධනියක් ඔසට වතුර තියෙන ධනක වතුර ඇතුළේ දෙනවා. අනේ ඒකට පේනවා මේ වෙනද කවදාකවත් නැතරම් ටොම් ගණන් තොරතුරු වෙනවා. නමුත් තමයි කිසිම දෙයකට හොයන්න යන්නේ අහුලන්න යන්නේ එන්න බලන්න. එතකොට ඒ නිමිත්ත කියන එක සීඝ්‍රේ මාරු වෙනවා. කොච්චර සීඝ්‍රේ මාරු වෙනවද කියනවනම් තමන්ට දන්නේ නැහැ මේලා ඔසවනවාද යවනවාද දබනවාද කියලා නම් තක්මන් ගන්න බව විතරක් දන්නවා. ආ මේ මට්ටමට යනකොට ඒක සැක කැදේ නැත්නම් ඒකට කොන හැවෙන්නේ නැත්නම් තමන්ට ඒ සක්මණේදී පුළුවන් තරම් ඇඟ සමබර වෙනවා සම ව්‍යායාම ලැබෙනවා ඒ වගේම ඇඟ සුවසේ වාල්කට වැටෙනවා ඒක සරුවචනහන්සේ පෙන්ලා දෙන්නේ කරත්තයක් දුවනකොට ඒ කරත්තේ බර කරත්තයක් ගත්තත් බර භාගයක් ගත්තත් අපි ලංකාවේ බර කරත්තයක් ගත්තොත් එක වෙලාවට මුළු මුළු බර උස්සන්නේ එක අරයකට ස්පෝක් එක තමයි බර තියෙන්නේ. මේ ස්පෝක් එකේ බර ඊගායකට බර දීලා අයින් වෙනවා. ඊගායකට බර දීලා අයින් වෙනවා. ඊගායකට බර දීලා අයින් වෙනවා. රෝදේ කරගෙනකොට ස්පෝක් එකෙන් ස්පෝක් එකට මාරු වෙන මාරුවිල්ල මොන තරම් සියුමකට පිළිවෙලද? වේගෙන් කරගෙනකොට කටයුතු ඔක්කොම සිද්ධ වෙනවා. ආ මේ වගේ මේ මේ සක්මණ යනකොට ඒක තමයි දත් මදිනකොට හැමදාම ඒක ඒකට සතිය පිටවන්න ගත්තොත් ඒ මිනිහා හොනේ නෑ දත් මැදිලා යනවා. තමන් කරන වාහනයක් කෙලවනකොට කැසට් එකක් දානවා බණ අහන්න පුළුවන් ඩ්‍රයිවිං වෙනවා. ඉතින් ඒකට හිතෙනවා මේක මේ දැන් මේ ඩ්‍රයිවිං මම කරනවාද මගේ ඇසි වෙනවද? ඇඟිලි ගන්න කිව්වොත් ඇක්සිඩන්ට්. එහෙම යන්න ඇරියොත් වැඩි වෙන ගමන් යනවා. ඒකට ඒ විදිහට යනකොට ඇකොමඩේට් කරන්න පුළුවන්. සීමාව කෙලවරක් ඕන තරම් වැඩ කරන්න පුළුවන්. අර මේ ඔකෙස්ට්‍රා එක ඩ්‍රමර්ස් එල්ලම් කරන්නේ ගා කරන දල්පට දල්පට ගාලා ගහන්න පටන් ගන්න මේ මනුස්සය දිහා බලනකොට මේ මනුස්සය කොහොම පුරුදු කරාද කියලා හිතෙනවා. පුදුමාකාර වෙන ඒකට හරි ලස්සනට සින්ක්‍රොනයිස් වුණාට පස්සේ ඔකෙස්ට්‍රා එකත් එක්ක මේ මනුස්සය දන්නෙත් නෑ මේ එතන තමයි සංගීතය පටන් ගන්න. හිතලා කරන තාක් කල් මේක කරපන්. ලස්සන නෑ. අතින් ගියාට පස්සේ වැඩි සිද්ධ වෙනවා. ඒ නිසා අර පුහුණු කරන වෙලාවේදී හැපි හැපි කරන මියුසික් එකත් ඔකෙස්ට්‍රා එක ගානට යනකොට එන මියුසික් එකයි දෙකක්. නියම මියුසික් එකේ ඉන්නේ අය මනස සම්පූර්ණ සංගීතෙට නතු වෙන්න ඕන. එතකොට ඇත්තට මිනිස්සෙක් නෑ ඒක. එතකොට එම මේ යා මේ මේ නෝට් එක ගහලා මේක ගහන්න ඕන මේ ඩ්‍රම් එකට ගහලා මේකට ගහන්න මොනක්ද දන්නේ ඒක එන්න පටන් අරගන්නවා. ඉතින් එහෙම කරන ඒ කියන්නේ බීතෝවන් ඒ ඔකෙස්ට්‍රා එක මෙහෙවන වෙලාවේ ඇස්තික පේන්නේ නැති මිනිස්සෙක් කියනවනේ. සංගීත ලෝකේ පහළ වෙච්ච හොඳම සංගීතඥයෙක්. එයා කරන වෙලාවේදී කවුරු හරි බීට් එක වැරද්දුවොත් තද්ද වෙනවලු බූලටම කෙල ගහනවලු බට්නිකුම් ගහනවලු යකා තද වෙනවා. කිතුම් විදිහට තරහ යනවලු. මොකද එයා ජීවත් වෙන්නේ සතියේ. ඔක්කොමලා ගානට යනකොට ඔක්කොම ඒකදී පරිශන කරලා පෙන්නලා තියෙනවා. වයලින් එක ප්ලේ කරන්න ආව මිනිස්සේ ඇවිල්ලා නැතිව ඔකෙස්ට්‍රා එකේ වයලින් එක තිබ්බොත් ඒකෙන් ඒ ටෝන් එක එනවලු නිකම්ම. අර ভাইබ්‍රේෂන් එක යනවා. ඒ තරම්ම හොඳට භාවනා කරන පේසක් අතර ගිහලා ඔක්කොමලා සතියෙන් වැඩ කරනවා කොරකෙක් ආවත් උත් නිකම්ම දතුමත් වෙනවා. කව නික වැද්දෙක් ආවත් උත් මේ කට්ටිය මොකක් හරි අප්සෙට් උත් වෙලා මේ නරක බලාගෙන කරන මිසක මේ මේක කරන්න කතා මොකක් නැහැ. එදාට තමයි භාවනාව යන්නේ. එතකන් අපි රඟපාන කරන්නේ. ඉතින් වෙන කරන්න දෙන්නේ රංගපාල රංගපාල අන්තිමට යන්න ඕනේ ඒක නිකන් ප්‍රොෆෙෂනලි එනවා කිසිම එෆර්ට් නැහැ එෆර්ට් එක තියෙන තාක්කල් කරකක් එෆර්ට්ලස් යන වෙලාවේ තමයි ඔන්න නියම නියම මියුසික් එක ඉතින් යන බලනකොට මේ ජීවිතය අපි කොච්චර පොඩ්ඩද රස විඳින්නේ කියලා බලන්න අපි කොච්චර රංගපානවද අපි කොච්චර මේ යඹලද කන්නේ ඉතින් ඉස්සර වෙලා මේ යන දෙයට යnderලා බලන ඉන්නවා නම් පර්ෆෙක්ට් හදන්න ගියාම හැඩ වැඩ කරන්න ගියාම අමු ගොරකයක් තියෙනවා වහන්සේ කරනවා ප්‍රශ්නය. දැන් ඔක්කොම සත්‍ය දිනු කරා ප්‍රශ්නාව දිනු වුණා. ඒතර ප්‍රඥාව කියන එක සමහර දෘෂ්ටි වශයෙන් පෙන්නනවා. ඒකෙදි දෘෂ්ටි වෙන්න ඕන මම ඈඩ් කරන එක. සක්කාය දිට්ඨිය ඈඩ් කරන එක. ඒක අනිත් ඔව් ඒක නැත්තම් වැඩක් නැහැ. සත්‍ය පිටුනා කියලා ඉතින් කොච්චර අපි මොනවාද හොඳ නිදර්ශන තියෙනවා. මේ මෝඩ වඩුව ආයුධ ගන්න කොච්චර බොර බැලුවත් අතපය කපගත්තා මිසක හොඳ ප්‍රොඩක්ට් එකක් ඉන්නේ නැහැ. ඔය සංගීත හොඳම අපි හිතමු ඔකෙස්ට්‍රා මේ මේ වෙලා ගා සංකීර්ණ සංගීත බාන්න කරන මං වගේ කියලා සෙල්ලම් කරන්න ගත්තා. මේ ලෝදයක් තේරෙන්නේ නැහැ. මැෂින් එක හොඳයි. ඒනකොට අපි අපි ලෑස්තියක් නැහැ නේ තියෙන්නේ. සංගීතයක් ඉන්නේ නැහැ. ඒ නිසා ඒ දිට්ඨින් චානපකම්ම සීලව දසනෙන් සම්පන්නයි. දෘෂ්ටිය තියෙන්න ඕනේ. දැන් සීලය තියෙන්නේ ඒ ඊට පස්සේ කලින් කරලා වැරදිලා දර්ශනයක් තියෙනවා. ඉතින් චන්නපගම සීලවා දර්ශන සම්පන්නෝ අකාමේශ විනීයගේදා. මේ කාමයට නෙවෙයි මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ මේ නිකාමලාභී ආය ගබ්බේක ගබ ගන්න ගබකට යන්නේ නැහැ කියලා. මේ ජාතු පොණ ගබ්බ දෙයියන් පොණ රේතියි. ඒ ටික පෙළ ගැහෙනවා කියන එක අපිට අයිතිලා ගන්න. අපිට තියෙන අඩුවකටම ලං කරලා තියෙන කොයි වෙලාවකරි මේක යෝග වෙච්ච දවසේ වෙනවා. මේ එතනමම නෑ. මේ යෝග වීම වෙන්නේ අහම්බෙකින්. ඒක නිකම්ම ලැබෙපුණා ඊට පැවුව වගේ සම්පූර්ණ කොයින්සිඩන්ස් එකක්. මම ඉන්න තාක්කල් ඉවර නෑ. එච්චර නෑ ඒක නම් හොඳටම සාතික. අඩුවනේ සත්‍යවත් දිනු වෙන්නේ නෑ. දිනු වෙලා යන්න ඕනේ අන්තිමට සත්‍ය සත්‍ය විසීම යනවා. මන්ට ඉතින් බලන්න එකයි තියෙන්නේ තරුංගලේ හොඳට උඩරලා තරුංගලේ නූල කඩලා යනකොට ඒ හදපු එකට එන සන්තෝෂයක් තියෙන්නේ. දුවට ගිහින් තරුංගලේ නූල කඩලා. ඒ කෙනෙකුට ඉතින් අපරාධ ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ තරුංගලේ. ඒ කියන්නේ සරුංගල හදන එකයි දක්ෂම එක තමයි උඩදී නූල කඩලා දැම්මට පස්සේ සරුංගලේ යන. ඒ නිසා අර මේ කලාකාරයෙක් කියලා තියෙනවා මේ ටිකක් දුරට යන ওই ගර්චස්ගේ පොතේ ඌ හැමදාම ගාඩන් එකේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවලු ඒක පුටුවකට. වාඩිලා ඉනකොට එයා දැක්කලු මේ කන්දේ පැත්තක පුංචි මොටෙයෙක් ඇවිල්ලා මෙව වෙලා ෆිච් එකක් ඇවිල්ලා ලස්සන අත්තක් හැදිලා කොලයක් හැදෙනවා. ඉතින් හැමදාම ඉඳ ගන්නකොට සමරකේ හැදිලා එනවා. ඉතින් ඒ කොලේ දුඹුරු පාට වෙලා වැටෙන දවසියා බලාහන හිටියලු මොන කතාවෙම වල වැන්නකොට ඒ කොලේ කිවලු ගහට ටටා කිව්වා. මං ගිහිල්ලා කිව්වා වගේ ඒ ඉතින් පස්සෙල නිවන කියන්නේ. ඒ වැටෙන තැන ඉඳලා කොහේ වැටෙනවද කොයි අතට යයිද දන්නේ නැහැ. ඒ ටික තමයි නිවන කියන්නේ. ගහටටාගේ ගහටටා ගිහිල්ලා ආයෙ පොහොර වෙලා ආයෙත් මුල හරහා එන්න එපා මෙයා. ආයෙත් කොලයක් වෙන්න. එන්නේ ඉතින් තමයි නිවන. අපි හිතන්නේ ඒව නෙවෙයි නිවන කියලා කියන්නේ මේක මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් අනම්මනං කිය. මේක නිවනක් තියෙන්න බෑ. නිවනක මමායනයක් තියෙනවා. මනින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා ඒක සම්පූර්ණ සිද්ධියට වෙන්න ඇරලා ඕනේ වෙන දෙයක් වෙච්චාමයි කියලා මේකට මේ ධර්මයේ නාමයෙන් දීලා දාන්න පුළුවන් වෙච්ච තනාවට පස්සේ ධර්මයේ පුතුම සුන්දරට බබලන්න පටන් ගන්නවා. අපි අක ගානකන් සංස්කරණය කරන තා කර්ම රැස් වෙනවා. ඉතින් අපිට වෙලා දෙන්නේ ආනන්ද මඟුල් වලට ඇඟිලි නොගා ඉන්න බැරි කම. පුතුම පුතුම ඇබ්බැහියක්. මානවයිතිවාසිකම් කියලා අපි ඉල්ලන්නේ මට අරුගේ අඩෝට ඇඟිලි ගන්න අයිතිය තියෙනවා. ආ ඉතින් ඇඟිලි ගහපන් ඇඟිලි ගහලා ගුටි කාපන්. mind your own business කිව්වනම් mindful කිව්වනම් ඒකට මේ මේ නිවාඩු දාගෙන තටමන. බව කරනවා කියන. අපි යනවා ඊගා. ආනාපාන සති භාවනාව කරගෙන යන විට ඇතිවන දැනීම් සංඥාවක් පමණයි සිතා ඒ සමග ගැටීමක් එක්ක නොගැනී යන්නේ අස්ථාන කරගන්නවා. ඒයි මම සංස්කාරයක් ඇති කර නොගැනීමේ කියා ස්ථාන. මේ දැනීම කකුලේ වේදනාවක් නොසිතට දැනෙන දෙයක් බව වැටහෙනවා. මේ අදිස්ථානය මත දැනෙන වේදනාව නැති වෙන බව දැනෙනවා. එහෙත් නැවතත් මතුවේ. නැවත නැවතත් මේ විස බලමින් සතු නිමිත්තේ හිත සමා ගැනීමට උත්සාහ කරනවා. එලෙස ටික වේලාවක් ගත වූ විට උඩකයේ උඩින් ස්ථාබිල්ල පිණිස සදගතියක් දැනෙනවා. ඒක පොණ්ඩ දෙන්නේ නැති බව වැටහි ඒ නැවත සිහිත උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාසයෙන් නිරෝධීට බාධා වෙනවා. මෙහිදී මායමක් වැඩේ කරන්නේ කියලා තමයි පැහැදිලි වෙන්නේ. මොකක්වත් හොඳට කරලා නැහැ නම් කියද? ඒක මට ලියකි. ඒ ටික මට ලියකි. අතින් මෙහෙම කරොත් නම් ආදිත වෙන්නේ නැහැ කියලා. මොකද කිසිම දෙයක් වෙන දෙයක් බලන්න හදන්නේ අදිෂ්ඨානයක් කරන්න හදනවා සංස්කාරණ වෙන්න එපයි කියලා අදිෂ්ඨාන කියන්නේ සංස්කාර තමයි. අදිඨාන අපි නිවේසානුසය මේ ඔක්කොම සංස්කාර බලනකොට ඉතින් මට සංස්කාරණ වෙනවා කියලා අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ මේ හොරාගේ අම්මෙන් පේන අහන්න හදනවා මේ පොත හොරකම් කළා අම්මෙන් අහන පේනයක් සල්ලි දීලා අපේ ගෙදර දෙන රත්තරන් බටුව නැතිද ඉතින් අම්මා හරියටම කියයිද මගේ පුතා හොරන් කරේ කියලා. පේනෙට. ඒ නිසා අපේ හිත ස්මාර්ට් කියලා කියන්නේ අපි ඒ තරම තකතිරුයි කියලා කියන්නේ පුදුමාකාර විදිහට වෙන ඕනම කෙනෙකුට නම් හුස්ම ගන්න සාමාන්‍ය භාවනා කරන්න කරන්න බෑ. හරි අර පුදුමාකාර වැඩක්. අර පඬිතියට ඒ දන්න යන්න බෑ කියලා අපි සාමාන්‍ය ගොඩේ කතාවක් තියෙන්නේ. පඬිතියට ඒ දන්න බල්ලෝ යනවා. ඊඩෝ යනවා. ඌරෝ යනවා. අන්නේ දරව මේක කිල්ල වැටුනොත් එන්නේ අඩිය තියන්නේ නැහැ. ඒක නිසා මේ අර වේගිරි කන්ද හිටිය ආලෝක ආකාශබහඳුරු වේගිරි කන්ද කියන්නේ අපි මේ ගම්පල තියෙන එක. ඒ සංජ කමටහන් දෙනවලු. පොයි දැසර කට්ටියවම කමටහන් දෙනවලු. කමටහන් දෙල කියනලු දැන් අපි ආනාපාන කරන්නේ. දැන් ඕගොල්ලෝ වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා ඉඳ ගන්න. ඉඳගෙන හොඳට සම්බර වෙදගෙන ඉබේ වැටෙන හුස්ම දිහා බලන ඉන්න ඕනේ. මට ගමනක් යන්න තියෙන හැබැයි මම එකයි කියන්නේ මේ නයි වාගේ පිඹින්න නම් එපා වෙලා. කෙතර ඉන්නකම් හොඳට හුස්ම ගන්නවා. භාවන මධ්‍යස්ථානට ගියෝ ඉතින් කොන්දේ අමාරුද? දෙල්ලේ අමාරුයි කියලා. අහන්න දෙයක් නැහැ. මංගල මෙව්ව තමයි මේ භාවනා ජෝක්ස්. මෙව්ව නැතුව මේ ජීවිතය ගත කරන්න බෑ. එනිසා කියේ ඔය දීප එක්කනට කියන්න තියෙන කිසිම දෙයක් කියලා හොඳට හොඳක් කියලා නෑ. කරුණා කරලා හුස්ම ගන්න අනපන සති කරන්න එපා. යා <laughs> හුස්ම ගන්න. වේදනාව දැනලා මම දැනගත්තා මේ වේදනාව දුක දැනීම දුක දෙන්න නැතුව ඉන්නවා. මට තේරුණා මේ වේදනාව ඇතුළතදී මගේ ශරීරයේ කියලා ඒක නිසා. අනිත් අය ඇසු ප්‍රශ්න වලින් තේරුණා හැමදාම මෙයම වුණා. මට අනිත් අයගේ වේදනාව නොදැනෙන්නේ මගේ වේදනාව තමයි දැනෙන්නේ මේක මගේ නිසා කියයි හිතන නිසා. ඒ නේද අවිද්‍යාව. මේවා එකක්වත් බොරු නෑ කියන්නේ මෙතන භාවනාවක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන චින්තාවක්. දිගටම හිතනවා, මනිනවා, කිරනවා. හැබැයි ඉතින් hina වෙලා හරි දොස් කියන දෙයක් නෑ. අපි ඔක්කොම උතනද තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හැම කෙනාම පටන් ගන්නකොට භාවනාවට ගහපු ගමන් පරියන්කේ ඉන්න plan එකක් දිගේ තමයි යන්නේ. කොහොමඩක හුස්ම පේන්නේම නැහැ. හුස්ම වෙනකත් තියෙන හුස්මක් ගන්න බෑ. මොකද ඒ තරම් පුදුමාකාර අර සිලිලාරයකට යනවා, කෝඩු භාගයකට යනවා, කෝල භාගයකට යනවා. ඉතින් කවදා හරි අපි ඔක්කොම නතර කරලා නිකන් වාඩි වෙලා ඉන්න මොකක්වත් නැතුව සක්මන් කරලා ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්න විස්රාමයේ වාඩි වෙලා ඉන්න මේ මේ සමබර භාවය බලන්න බෑ. ඉතින් ඒ තෙන්ට එනකොට සමහරලාට භාවනා පරියන්ක 50කටක් ගත කරන්න ඕනේ මේකට යන අතේ යන්න දෙන්න. ඉතින් මේ ටික පුළුවන් අපිට මරණ මොහොතක පුරුදු කරන්න. මේ ටික පුළුවන් අපිට ලෙඩ වුණොත් කරන්න. මේ ටික පුළුවන් අපිට වයසට ගියොත් කරන්න. මේ ටික කරලා තියෙන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම වැරදි කරනවා. hina වෙන්නත් වටින මහිනවට වැඩන්නේ මොකද ඔක්කොම කරලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න කියන හොඳට හයි හති තියෙනදී තරුණ වයසේදී මේ ටික කරලා ඒක ඒ තරහා එන පරිචය අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක ආවට පස්සේ තමයි භාවනා පටන් ගන්න. ඉතින් මුලින් අර කරන වැඩ ටික හරියට අතපය කපා ගන්නවා, කලබල වෙනවා, දඟලනවා. ඒකට කවදා hina වෙන්න වටින්නේ නැහැ. වටින් ධර්ම හොරතක්. ධර්මයේ තියෙන හොරතල හැම කෙනෙක් මෙතන කියලා. සරුවත්තන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා කියලා කරපු ටික බලනකොට මේ මෙච්චර දස පාරමිතා පිළිලා ප්‍රථම බැලුම් බලලා ජීගී අතහැරලා ඇවිල්ලා ඒ කරපු ටිකේදී මොනවද නොකලේ අන්තිම මොහොතේ ආවුනේ අර අත් අවුරුදු 7 දවසේ වයසේදී වත් මගුල දවසේ කොරපු ටික ගෙරුවා නම් ඉවරනේ. ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරලා භාවනාවට යන්න දෙන්න තටමනවා. පැහැදිලිව සඳහන් කරනවා දතර දත තියලා තද කරලා දිව උඩුතල්ලට තියලා හිර කරලා කිහිල්ලෙන් දාඩිය දාද්දී මුල්කලා අල්ලගෙන ඉන්නවා මේ නිවන හොයනවා. ඉතින් අපි ගැන කොමුණ කතාවද? නිසා ඒකකවත් වැරද්දක් කියන්න බෑ. ඒක අපි තේරුම් අරගන්න මේ ටික ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේ ටික අපි ආයෝජනය කෙරුවට පස්සේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ. මොන දෙයක්වත් වෙන්න අරින්න අපිට දන්නේ වෙන්න හරිනවයි කියන එක ඔය කෘතිමව කරලා කරලා කරලා කරලා පුරුදු කරලම කවදා හරි අහම්බෙන් වගේ මේ මොනවත් නොකරුවට මේ ජීවිතේ ජීවත් වෙනවා. අන්න ජීවිතේ ජීවත් වෙනදලා ඒක දිහා සතියෙන් බලන ඉන්නවා කියන එක වෙනම කලාවක්. ඒකෙදී ලොකු මෝරච්චකමකින් ඔය අල්ලකින් රාශියකින් ඉතින් අපි ඔය ඔය ප්‍රශ්න කරුට අපි මේ විදිහට මේක පුරුදු කරන්න කියලා කිව්වට කවදා හරි ওই ප්‍රශ්න කරු අපි හිතමු මේ හුස්මට යන්න දෙන්න. එතන මේ කයට ඉඳගෙන ඉලගෙන ඉන්න නිකන් බලන්න එකයි කරන්න තියෙන්නේ කියලා. ඒ කෙනාට කවදා හරි ওই වගේ ප්‍රශ්න කරන තව කෙනෙකුට උගන්වන්න කියලා තේරෙයි. මේක කෙටියෙන් ඔයක ගන්න ක්‍රමයක් නෑ. එයා ඒ දේ විඳින්නම අරලා තමයි කරන්න තියෙන්නේ. එන කරන්න කමන්නේ. කවදාද තේරුම් ගත්තට පස්සේ අහුවොත් එimhe සමහරලාට මේ මට ඒ වගේ සිද්ධ වෙලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක අදනේ තීරණේ මම ඔච්චර කල් කරලා තියෙන වැරදිනේ කරලා. ඉතින් මම නතර කරනවා මොකද්ද කරපු වැරද්ද මොකද්ද දැන් හරි. මෙන්න මේක මේක වැරදි මේ ටික හරි. ඒසොත් උඹට මේක කාට හරි කෙලින්ම කියලා දෙන්න ඕන. කවදාවත් ආනන කරගෙන කොහොමද කියන්නේ? කියන්න බෑ. ඒ අත්තරදි ටික මත තමයි හදන්න දෙන්න පුළුවන් මාලිකාව. ඒ අත්තරදි ටික මේ මනුස්සයා හිතෙන් ධර්ම ගෞරවේ, ශද්ධාවේ ඇදහිල්ලෙන් කරන්න ඕන. එයින් බලන ඉන්න මනුස්සයර කියනවා මම ඔච්චරේක කෙටින් කිව්වනම් ඉවරනේ. ආපු දවසේ ඕක කිව්වනම් අරනේ කියලා හිතන. එහෙම බෑ. අර අර අත්තරදි ටික අරහම යන්න ඕන. ඒව පටිච්ච සමුප්පන්න ධර්ම. සම්මා සාධි මුදැසිනේ අපේ සිත හැරෙති දක්වා භාවනා පාඩකයේදී ආශ්‍රද ප්‍රසවාසයේ ආකාර ලක්ෂණ පැහැදිලිව බලපෑතියි. ඒ වෙනදා වඩා අවබෝධයේ නිරීක්ෂණය කිරීමට ඊයේ රාත්‍රී ලක්ෂණ ඒකාගෝ ඒකාගෝ සම්බන්ධ භාවනාවේ මුල්නාට තිබීම ආශ්‍රද ප්‍රසවාස වෙනස සියුම්නේ හිත ඉසල වෙන ආකාරයේ මා අරක්ෂිතව අත්දැකී විවිධ ශරීරයේ මුළු කොටම නිරුන්දනයේ විශේෂයක් මත රැඳෙන්නේ මේ තත්ත්වයේ ටික වේලාවක් පිළි යලි තානාපාන දෙපෙනී ජනිත නිර්මිත ස්වභාවයකට මේ විනාඩි කිහිපෙකින් රැල්ලක් නැති වෙනවා දැන්. ඒ අවස්ථාවවලදී මගේ ඉසදිමත් නම් දුරේ කඩාවැටීමක් වෙන දෙයක් හෝ එළලී තිබුණාක් වටදී අර සරස් කරන භාවනාවේ නිමත් ඉස කඩාවැටීම් අවස්ථාව නින්දනීය අවස්ථාවක් නොවේ. මේ කෙසේ සිදුවදන් වැඩි දැනේ. ඒක ලැජ්ජාවක් දෙනවා. මහා මුගේ විතරයි අවිතර දී තත්ත්වයේ මානසික වැටීමේ කෝපිය වැටත් ඉස කඩාවැටීම් බාධාවක් නැති මේ තත්ත්වය පහදා දෙනවා. එතනම අර අරමුණ බැලුවට අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර බලන්නේ නැති එක දැන් බණෙන් පස්සේ තේරුණා කියලා කියන කතාවම තමයි කියන්න තියෙන්නේ. දැන් භාවනා කරලා හරියට භාවනා වෙනකොට මේ කයේ මේ තියෙන සමමිතික බව නැති වෙනවා. ඒක එක්ක පැත්තකට දෙනවා. එහෙම නැත්නම් අර වැක්කිරෙන ගතිය එනවා. ඒ වැක්කිරනවා කියලා කියන්නේ රිලැක්සේෂන් එකක්. මෙහෙම කරගෙන ඉන්නකොට දනුපතිය ගැහුවා වගේ කවදාකවත් ඇඟ රිලැක්ස් එක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී නාම රූප ධර්ම හරියට පෙළ ගැහිලා යනකොට මේක මේ පැත්තෙන් සෝදපාලුව සිද්ධ වෙනවා. මේ අරක ලස්සන යනවා. නමුත් නැගිටලා බලනකොට වෙන්නේ මේ මේ කාලය තුල පාලනයක් තිබිලා නැහැ මගේ. කියන්නේ මේ කයේ හැඩේ පිළිබඳ පාලනයක් නැහැ. නමුත් එකයි ඉතින් දෙන්න තියෙන උපදේශක ගොඩාක් කල්කරනද දැන් ඒ කරගෙන කරගෙන යනකොට මේ මේ වැඩේට බහිනකොට අපි ඒ භාවනා මානසිකාරය රූප ධර්ම ගෙවම් කරගෙන නාම ධර්ම දිගේ හොඳට ගැඹුරට යනකොට මේ කයෙන් නිදොස් නිදහස් නිදහස් වෙන වෙලාවක් එනවා. මේ කයෙන් සමුගන්න වෙලාවක් එනවා. අන්නේ සමුගන්න වෙලාවට අවදි වෙන්න නම් අවදි වෙලා මේක කෙලින් තියෙන මට්ටමට ගන්න නම් අන්නේ පරිවර්තනය වෙන තැන සංක්‍රාන්ති අවස්ථාවේදී හොඳට සිද්ධි කරනවා කියලා කියන්නේ වශී කරනවා කියලා කියන්නේ ගොඩාක් කල් කරලා කරලා තමයි ඒක හදාගන්න පුළුවන්. ඉන්සා කියනවා ඒ එතෙන්ට එනකම් ඒ භාවනා දමන්ට හුරු වෙනකම් සිද්ධි වෙනකම් වශී වෙනකම් මේ ගැන අමතක කරලා කරගෙන යන්නේ. අමතක කරනවා කියලා කියන්නේ මසල කහනවා කියන එක නෙවෙයි. ගා කල් කරනකොට කරනකොට තමන තේරෙන පටන් අර ගන්නවා භාවනා හරියට යනකොට කය වැක්කෙන්නේ නැතිවට. ඒ නිසා කෙනෙක් දිහා බල්ලා කියන්න පුළුවන් එමන්ච රංගපානවද භාවනා කරනවද උදාහරණයක් වශයෙන් කියනවා නම් යෝග ව්‍යායාම කරනකොට ඒ යෝග විනාඩි 10 15 කරලා පස්සේ සවාසනයට යන්න කියනවා. සවාසනය කියන්නේ මලමිණියක ස්වරූපේ. මලමිණිය තමයි රිලැක්ස් කරන එකම දේ ලෝකේ තියෙන. ඉන්නකම් තටවනවා. ජීවත් වෙන තාක්කල් තටවනවා. ඒ නිසා කවදාක රිලැක්සේෂන් එකක් නැහැ. හැම වෙලාවෙම මෙඩිකල් අල්ලගෙන තියෙනවා. මලවින් එක දිහා බලනද ඒකේ ඇඟපය අතපය වැටලා තියෙන විදිය සම්පූර්ණ වැක්කිරිලා. ඒ නිසා යෝග ඉවරලා උඩු අතට බුදියාගෙන ඇඟ පුළුවන් තරම් දඬු කරන්න කියනවා. දඬු වල එක පාට අතරින්. ආයෙත් දඬු වල ආයත අතරින්. එහම අතහැරලා තමයි තේරුණාට පස්සේ කියනවා ඒකේ නීති ක්‍රමයට වැටෙනයි කියලා. එහෙම විනාඩි 10ක් ඉඳේ කියලා කියනවා. පැයක් බුදියාගත්තට වැඩිය ජොලි. මොකද සම්ම සම්පූර්ණම නිදහස් වෙනවා. අනිත් වගේ මේ ඇඟට නිදහසක් ලැබෙන්නේ මේ හිත මානසිකාර්ය ලස්සනට කරන වෙලාවයි. මේ එතකොට මේක මගේ ඇරෙනවා. අහු වෙන පහමට ඒකට අවදි වෙන්න පුළුවන් වෙනවා. දෙකම එකවර කරන්න බෑ. ලක්ෂ වාරයක් එහෙම කරනකොට මේක අවදි වෙන්න වෙනවා. ඒක නිසා එකයි කරන්න වෙන්නේ පශ්චාත්තාපය නැති කරගන්න. ඒක මෙතන මෙතන ගියාට පස්සේ වෙනවා. අපිට කලන්තය හැදිලා වැටුණාට පස්සේ අපිට කියන්න පුළුවන් අපිට බද්ධ පරියන්කේ වැටෙන්න ඕනේ කියලා. අනන්ත වෙලා හරි සීනේ තියලා වැටෙනකොට අපි දන්නේ නැහැ. ඒක පාලනය කරන්න බෑ. ඒ වගේ එකක් තමයි වෙන්නේ. පරියන්කේ ඉන්නකොටත් එහෙම සිද්ධ වෙනවා. ඒ නිසා කවදා හරි භාවනා කරලා මේ පාඩම දන්න කෙනෙක් තව කෙනෙක් එහෙම ඉන්නවා දැකලා අවඥාවට ලක් කරන්නේ. භාවනා නොකරු බේක අවඥාවට ලක් කරනවා. භාවනා කවදාවත් කරමුද? ආහෝ මේගොල්ලෝ භාවනා කරනකොට බුද්ධි. නැත්නම් භාවනාවට වැක්කිරලා නේ කියලා අවඥාවට ලක් කරනවා. ඒ කියන්නේ කවදාකවත් ඒකේ තියෙන බරපතලකම දන්නේ නැහැ. ඒ නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්‍යඥ පරිශ්‍රමං නවි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා. මේ විද්‍යාඥයා තමයි දන්නේ විද්‍යාව ලබා ගන්න එහා කරපු පරිශ්‍රමයේ තියෙන දරුණුකම. උදාහරණයක් වශයෙන් කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. ප්‍රසව වේදනාව දන්නේ වදපු අම්ම කෙනෙක් විතරයි. ඉතින් ඒක නා ඒ වදපුවා මගේ නෝට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. වඳ ගෑණියෙකුට බෑ. මොකද එයා විතලා නෑ. ඒ නිසා මේ වැඩේ යනකොට අපිට කැප කරන්නේ නෑ කියලා මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ. අපේ නම්බුව, අපේ කීර්ති නාමය, චරිත ලක්ෂණ මේ සියල්ලම කැප කරන්නේ ලාභයකට සත්කාරයකට නෙවෙයිනේ. නෛර්යානික දෙයකට ඒකට පුත්‍රජානනාචාවට සම්පූර්ණ ලයිසන් එක දීලා තියෙනවා. මේක හොඳ තැනක්. අපිට අපේ ජීවිතයේදී නැත්නම් මේ පාරමිතා පුරනකොට ඇසිස් මස්ලේ දන් දෙන්න බැරි වෙන්නේ. ඉතින් මොන දන් දෙතයි. ඔබේ ශරීරේ දන් දෙන්න. ශරීරය දුන්නේ නැත්නම් භාවනාව හරියන්නේ නැහැ. ඉතින් ඒක මෙහෙමම කරගෙන කරන්න හම් වෙන්නේ නැහැ. මේ ශරීරේ දීලා දාන තැනද හොඳට කරනකොට කරනකොට පස් වෙනකොට ඒක පිළිබඳවත් අවදි වෙන්න පුළුවන් ගතියක් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හීනෙකට අවදි වෙන එක අදාහ ගන්න කියලා කියනවා. හීනෙ කියලා කියන්නේ අවදි භාවයේ නැති එකක්. ඒකේ සුන්දර තනක්. මට අමහිරි තනක්. නමුත් කාටද හීනෙකට අවදි වෙන්න පුළුවන්. මම ඉන්නේ හීනෙක කියලා පංචාභිඥා නිකම්ම හම්බෙනවා. හීනෙන් පියා බණ්ඩ පුළුවන්, වතුර ගිලෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් අවදි වෙන්න බැරි නිසා වාසිය නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොටත් මේ යම් යම් දේවල් කැප කරලා මේ ටික කෙලින් කරගෙන හදාගෙන යනකොට ඒ කය කඩා වැටීම සිදු වෙනවා. ලස්සන ඒවා කිලිවිලා තියෙනවා නින්දක නෙවෙයි ඉන්නේ කියලා දානවා. ඒ නිසා ඒ ඒ සංක්‍රාන්ති අවස්ථාවේ කියන්නේ භාවනා සම්පූර්ණයෙන්ම ප්ලේන් එක ගිහලා රන්වේ එකෙන් ටේක් ඔෆ් කරන වෙලාව වගේ පොළවෙන් වායු ධාරාවට මාරු වෙලා තන තියෙනවනේ. එතනදී සම්පූර්ණ ප්‍රතිතද කරගන්න බෑ හැම කෙනාම. කියනවනේ කෝ එකක් ගිහලා හරියට මෙහෙම වෙන්නේ කියලා අන්න ඒ වෙලාවේදී Taman දැනගන්න ඕනේ දැන් මේ රූප ධර්ම දිගේ ගිය වේගයේ අන්තිමට වේගයේ මට්ටමට ආවට පස්සේ නාම ධර්ම වල උස්සනවා මේක. වායුතරාවට තරණයකට සම්බන්ධතාවය ගන්න ඒරෝඩයිනමික්ස් වලට යන්න හදනකොට උතුම ත්‍රස්ට් එකක් දෙන්නේ. පොළව දෙදරුම් කරනවා. ඒ 5 star ප්ලේන් එකක් එහෙම ගන්නකොට උස්සනකොට පාරායින හදවස තියෙන අඩිය කහමාරේ ලයිට් කණු ගලවලා යනවා. නායකතර මෂ්රූම් ලයිට්ස් ගලවලා යනවලු ඒක අර වේගෙට. ඒ කියනවා මේ තට්ටය අග ඇති වෙන සුලිසුලක ගන්න වෙලාවේදී පියාසර කරන වෙලාවේදී තට්ටයාගේ ඇති කරන සුලිසුලක විනාඩි 10ක් යනකම් ආකාශයේ තියෙනවලු ඒ නිසා ප්ලේන් එකක් එක එක ගම ගියේ ප්ලේන් එක ඊගාව ප්ලේන් එක යන්න විනාඩි 10ක්වත් පරසකක් තියෙනවා ඒ තරම් වාතය කලබගෙන යන්නේ ඉතින් මේක යනකොට ශරීරය හැම වෙලාවෙම සහයෝග දෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් Taman අරක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා යනකොට එන්නේ එන්නේ එන්නේ අර පුංචි පුංචි දේවල් පාලනය කර ගන්න පුළුවන් තත්යකට එනවා. ඉතින් ඒ නිසා විස්තරي බොහොම මම හිතනවා හොඳ ධෛර්ය කරවන සුළු නැත්නම් සංඥාවේ ලියුප එකක්. අන්ති ඒකම පරිහංකයේදී මේක දෙතුන් සැරයක් වෙන බවට මේකේ නිදර්ශන තියෙනවා. ආනපානෙ නැති වෙනවා. අංග නිර්වින්දනය වෙනවා. ආය ආනපානෙ මත වෙනවා. ආය ආනපානෙ දිගනට ආය අංග නිර්වින්දනය වෙනවා. ආය විවේක වෙනවා. ආය ආනපානෙ නෝහොම වෙවි. එක පරියන්කේ මේ වගේ චක්‍ර 10ක් 15ක් යන්න ආරින්න. යනකොට යනකොට අන්තිමට යනකොට අර කඩා වැටෙන ගතිය තිබුණත් බොහොම ඩිංගයි වෙන්නේ. මුල් රවුමේදී නම් ගොඩක් වෙනවා. ඒ නිසා ඒවට අපි කියන්නේ වශී කරනවා කියලා, සිද්ධි කරනවා කියලා, සීසන් කරනවා කියලා. ඉතින් ඒක මේ තමයි භාවනාව කියන්නේ. ඉතින් ධානකන් යෝ භාවනාව කියන්නේ ආසේවනක් ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක පොට අල්ලගත්තට පස්සේ ඒක ලක්ෂ වාරයක් කරලා කරලා අත්දැකීම් පුරුදු කරන කර කියන භාවනා කරනවා කියලා. ඒ නිසා අපි මේ මේ සතිය පිහිටුවගෙන ආනාපානිය අල්ලාගෙන මේ ඔක්කොම පහසුකම් ටික දෙන්නේ අන්නේ ගැම්ම ගන්න. භාවනාවට නිකම් දෙනික යාබෝන් කරගන්නයි දෙන්නේ. යාබෝන් වුණාට පස්සේ යා වැඩේ බාර ගන්න. ඊට පස්සේ ඔටෝ පයිලට් එකෙන් තාලේ යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊළඟ නිදානක ජීවිත සිතට මුදුනට රැකී සිත ඇතුළත රැඳී උස් සමාධියටපත් වෙනවා. මෙදින බවද වැඩිමු. අටහනවල සිනායසනේ නැගිටින. සීනේක නිසා නැවත නිදා වැටෙන්නේ මට වඩා තීව්‍ර වෙනවා. නැගිටින්නද හැකියින්ට විසුයේ මා නිදන බව නැගිත්තේ මා සිත පමණක් බව. කය නිදන බව දැකීමෙන් මෙන්නේමින් සනසමක් වෙනවා. ඉතින්වත් ඒ සමගම ආවේ කොහොමදියක් කරලා නෑ එකම දේ කියලා. ඒක නැවත කයට යාමට සිද්ධිය. ආලෝක දෙකක් එක්ුණාක් මෙන් වැඩි දැඩි මාත්‍රයක් දීපසු නිදාගන්න හැකි. ඊයේ රෑ ඉඳලාම යන එක ඉඳලා සදත් නිහිත ඇතුළට වැඩි ගියා. සිතට යන්න තියෙන එක මායසෙන්නේ. ඇසරීර සමාධිමත් සිටේ එලෙසම අවතම ආලෝකයේ පිළිදෙරන. මේ සාමාන්‍යයෙන් නිතරම සිදු නමුත් ගියේ සිට ප්‍රයන්නට ලැබීම අලුතියක් සහ මෙපමණ සදින්දීදී හිතට කොස් නැත. මෙලෙස සිටේ කියන එක මම මක් කළේ. මම කාන්කම්පා කර පිළිවන් ස්වාමීන් වහන්සේට සම්මසන. මේකත් අර අර කය කඩවැටෙන එක වගේ හිත පිට යනවා කියන එක තියෙද්දි විස්රාම වෙන්න පුළුවන් කියන එක අත්දකින්නයි ඔය අභියෝගයක් කරා. ඉතින් හිතට කියන්නේ ඒකට යන්න ඕන නම් ඵලයන් මම හිත පිට යන එක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මය කරගන්නෙත් නෑ පශ්චාත්තාපයට හේතු කරන්නෙත් නෑ යන්න ඕන ඵලයන් කියලා ඒකට හුරු වුණාට පස්සේ බලන්න හිත පිට කියයි කියලා කිසිම කිසිම හානියක් අර විවේකයට කරන්නේ ඉරියව්වට මොනවාක්වත් කරන්නේ අපිට අපිට හිතා ගන්න තියෙන්නේ අපි වාහනයක් එලවනකොට ඒ පාරේ කවුරුවක්වත් වාහන නැත්නම් අපිට හොඳයි තුහාණිය අද්දකක් එහාට මෙහාට ගියාට ප්‍රශ්නයක් නැහැ හැප්පෙන්නේ නැත්තම්. වාහන තුන හතරක් ගියත් ප්‍රශ්නයක් නැහැ. එක පැත්තට තියෙන ට්‍රක් 6ක් 7ක් තියෙන පාරක ඕගාල වාහනේම Taman දන්නවා මගේ ට්‍රක් එකේ මං යන්නේ කියලා බය වෙන්න දැන නිසා ඔය හිතවිලි එකටවත් මේ හිතේ තියෙන විස්රාමය කඩන්න බෑ. මේ හිතේ තියෙන හොදකලාව කඩන්න බෑ. මේ හිතේ තියෙන මේ විවේකේ කඩන්න බෑ. කැඩෙන්නේ මේ වරි වුණොත් තමයි. සැක කෙරුවොත් තමයි. එහෙම නැත්නම් මේ පශ්චාත්තාප වුණොත් තමයි. නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පේන හිතවිලි නැතුව තියනවා නම් බහුවෙලා ගිහලා හිතවිල්ලක් තියෙදි වේදනාවක් තියෙදි සද්දයක් තියෙදි බව. ඒ Tamange එක එකල එකමුතු භාවය එකලස්කම නඩන්තු වුණා පුළුවන් බව දැනගත්තට පස්සේ Tamanne තේරෙන පටන් අර ගන්නවා. මේ කරදර වලට අපිට කරදර කරන්න පුළුවන් වෙන්නේ මේ කරදරේ අපි බාරගත්තොත් තමයි. අපි ඒව ඇසියුම් කරුවොත්. මේ කරදරයක් කියලා හිතුවොත් තමයි නැත්නම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඉන්නකොට ඒක නිකන් මේ කණින් ඇවිල්ලා ඒ කණින් ගියා වගේ යන පටන් ගන්නවා. ඉස්සෙල්ලයි කියලා කියලා තියෙන පිටිත් කියන වගේ වුණයි කියලා. ඒ වගේ හිත පිට ගියා කිව්වට ඒ හිත පිට ගියයි කියලා අපි හිතලම් ඔබ හිතපළ හිතපළ පිට ඵලයන් කියලා හිතුවා නෙවෙයිනේ. එයා මොකක් හරි පරිච්ඡ සම්පන්න හේතුවන්ද අපිට ගියා. ඔය ගිය විදිහටම එනවා. ඒකට ආයෙ කොහොම දඟලන්න ඕනේ නැහැ. කරගෙන මන නිකන් ඉන්න එකයි තියෙන්නේ. එහෙනම් නැත්නම් main thing is not to worry. කලබල වෙන්න එපා. එච්චර ගියේකේ මම මේ හුදකලා වගේ කරනවා විස්රාමය වගේ කරනවා උඹට ඕන දෙයක් කරපන් කියලා දුන්නට පස්සේ ඒකත් එක්ක ඒක ප්‍රතික්‍රියා නොකරනකොට අර මේ මාත් කිව්වාගේ මේ බලහන් ඉන්නකොට මේ සක්මන් කරනකොට හොඳ අවදිය එන්නේ නැහැ නෑවිත් නෑනවා ඒ දැන් ඔය කතා කරන්නේ ඒක අර සංක්‍රාන්ති අවස්ථාව ඒ නිසා මේ මේ කියන විස්තරේ තියෙන්නේ බුදි වෙනවයි බුදු වෙනවයි ලං වෙලා. බුදි වෙනකේ බුදු වෙලා. බුදියන් ආවනකොට බුදු වෙලා. උගක් වෙලාට ওই දෙක ඇත. අවදිභාවයේ සහ මේ නිද කියන්නේ සම්පූර්ණ දෙකක්. සිංහල භාෂාවේ බුදි වෙනවයි බුදු වෙනවයි කියන එක නිකන් වචනාර්ථය බලනකොට කිට්ටුවෙන් යනවා. වෙන්න පුළුවන්. භාවනාවට යොමු වූ කාලයේදී සිත අරමුණේ පිටවැළීම සෑහෙන වෙලාවක් ගිය අතර එසේ පිළිති කල කයේ සැහැල්ලුවක් හා සිතේ සෘෂ්ටිගත ගතියක් ඇති විය. නමුත් මුලක් සාමන සිතේ අරමුණ පිළිදෙන ඉක්මනින් සිදුව ඒකා සමගම කයේ ඊටා දැඩි බවක් දැනෙනවා. ශරීරයේ සතපතිකින් වෙලා ඇක්සේ හෝ මුලක් දුරු කායයන්සේ ඉඳනයක් නිරන්තරව දැනේ. ආනාපානෙන් කයේ දැඩි බවට අරමුණ මාරුයි. ඒකම බලයින එක මේ සමහර විට නැති වී ගියත් සමහර යම් යම් ස්ථානවලදී තීව්‍ර වෙලි දැඩි වේදනාවක් වේ. මේ භාවනාවේ ප්‍රගමණය වෙන්නේ මත අපසුනම. මම හිතවිලක ආගනිනකොට මම තමා තරහ නැත්තම් මම කියන්න. හැබැයි කොල්ලෙක් විදිහට කෙල්ලෙක් යාළු කරගන්න ගියාම පුදුමාකාර දෙල්ලන්නේ දාන්නේ. කෙල්ලේ යාළු කරගත්ත දවසේ යාළු කරගත්ත දවසේ ඉඳලා තද වෙනවනේ. ඒකනේ ඔය කියලා තියෙන්නේ. ඊට පස්සේ මේක මල වාතයක්. හැම මගුලට වැඟිලි ගන්නවා ඒ ඉවරයි. යාළු කරන ගන්න ඔයාට මැනිකට සාරිද ඕනේ මැනිකට කුරුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා නේ. උසයක පටන් ගන්න ඔබයක පටන් ගන්න යාළු වුණාට පස්සේ කොක්කද මේවා හොඳ නැතුව ඇති සමහර භාවනා කරනකොට ඒවා කියන එක. නමුත් ඒ කොයි ලෝකෙ සිද්ධියත් ඔක්කොම එකයි. ඕනෙම දෙයක ඒ කුමාරතුංග මොණිදාද කියලා තිබුණා රැළක නැගුම රැළ බිඳුමින් හමාරයි. ඕට්ටුවක පිපිල්ලෙන් වැඩේ හමාරයි. ඉර නගිනකන් තියෙන සුන්දරත්වය නෑ. ඉර නැක්කට පස්සේ ඉර නගිනවා බලන්න අපි බීච් එකට යනවා. ඉර නැක්කට පස්සේ සන්ග්ලාසස් දානවා. <laughs> නොපෙනෙන දකින් කියලා. හැම තැනම ඔච්චර තමයි තීචාර පටන් ගන්නකොට තියෙන සිල්ලාරේ පොත්වල ලස්සනට ලියනවා. නමුත් ඒක නැවත නැවත යනකොට පහු පහු වෙනකොට වැඩි නිකන් කෝකෝ වෙනවා. ඒ තියෙදි කරන මනුස්සයර තමයි වඳින්න. ඒක තමයි ඉල්ලන්නේ. ප්‍රශ්න කියන්නේත් ඒකයි මේක දියුණුවද? ඔව්. ඔක කරගෙන කරන බනේ ඕකත් ඉවරයි. ඕකත් ඉවරයි. ඊගාට තව එකක් එනවා. එන්නේ එන්නේ වඩා හොඳ වඩා ඉවසන සුළු වඩා නොසලෙන සුළු තත්යකට හිත යනවා. ඔය ධ්‍යාන වල එකට විස්තර ලියලා තියෙන්නේ ආය මුකුත් නැහැ අකේට අර මේ සුබතරණ සැපසිතේ කියන එකේ අර කෙල්ලෝ දෙන්න හදනකොට තාත්තලා කෙල්ලෝ ගැන විස්තර ලියලා තියෙන පත්‍රේ දාලා අපේ දුව අඩි 6ක් උසයි බිඩි ක්‍රියාවක් තියෙනවා කැමැති මාත්‍යකට දෙන්න කැමැති කියලා. ඒ වගේ විස්තර සහිත ලියනකොට ඔපදානනේ ලියන්නේ. ඒක ධ්‍යාන ගැන කතා කරනකොට පළවෙනි මාර්ග ඥාන දෙවෙනි මාර්ග ඥාන විස්තර එනකොට විස්තර කරනවා. ඒකට ගිහින් ඒක අත්දකින්නකොට පළවෙනි දවසේ තියෙන ලොකු සීලාරයක්. බත් පිළක් කනකොට 2යි 3යි 7යි 5යි කනකොට හරි අර එපා වෙන ගතිය එනවා. ඉතින් ඒක උටින් අපෝ මාව සැවැට්ටුවාද කියලා. පළවෙනි එකේදී ලස්සනට තියෙනවා දෙකේදී නෑ තුනේදී නෑ. මේක තමයි ලෝකේ ස්වરૂපය. ඉතින් ඒ තියෙද්දිත් මේක දිගට කරුවොත් කෙලවරකට යන්න පුළුවන්. අපි අරමුණක් සම්බන්ධ වෙයක් කරනවා, ධ්‍යානයක් සම්බන්ධ වෙයක් කරනවා, මාර්ග ඥානයක් කරනවා. ඒ සීරම අන්තිමට යනකොට ඔක්කොම නිකන් ඔගේ බිස්නස් එකට වැඩන. ඉස්සෙල්ලා ගණදිනු පටන් ගන්න සිල්ලර බිස්නස් එකෙන් තමයි. කරගෙන ඔක්කොම තොගේ දෙනවා පැකට් එකේ අරලවත් බලලා නෙවෙයි බිස්නස් එකට දාන්නේ. ඉස්සරහම ඔක්කොම බලලා බලලා ඔක්කොම කරලානේ කරන්නේ. ඉතින් ඒ නිසා ඉස්සරහ ඉස්සරහට යනකොට ආධුනිකය බලන හැටියයි යන්න ඉස්සෙල්ලා මෙහෙම උඩ කන්ද දිහා බලන කොටයි කන්දුර ගිහලා පල්ලෙහා බලන කොටයි සම්පූර්ණ වෙනස් සම්පූර්ණ ආකල්ප වෙනසක්. ඒ නිසා මේක දියුණුවක් ඒ දියුණුව කඩා ගන්න නැතුව ඉදිරියට යන්නයි ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න කියන්නේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙන්න කියලා කියන්නේ අපි වීර්යය තියෙන්න ඕන ඒකට තමයි. ආනාපාන පිටත කොහොමද සාධන සිටියේ ඇතිවීම පාලනය කරගත හැකියි. සිත හිතර පිට ගියද සිත ඉක්මනින් ආපසු මූල කර්මස්ථාන පිටත හැකියි. ඒ ඇතුළත සිටින සියල්ල පාලනයෙන් භාවනාව මාර්ගයම ඇතිවෙනවා. උදාහරණ දේශනාවලදී භාවනා කරගෙන ඇසුරු කරොත් ශරීරයේ ගැන කියන සිතින් කතා කිරීම පෞ සම්බන්ධව රැකියාව වෙන සිතිවිලි ඇති නොවේ. මේ ඇතිවීම විතක්ක ලෙස සැලකිය හැකිද නැත්නම් මේවා නිවන් ඔය ඉස්තරහට යනකොට ඔය කියන හිතවිලි එන්නේ නැති එක එන්නේ ආයෙ හිතවිලි එන්න පටන් ගන්නවා. ආයසරයක් ඔය කවදා හරි අපිට දෙනවා පෞල් සම්බන්ධව රැකියාව සම්බන්ධ හිතවිලි ආවත් මේ මේ හිතවිලි වලට ඔය ගණන් ගන්න නැතුව ඉතින් ආව තමයි තියෙනවා තමයි කරදර කරමින් ඒවා ගොජ දමමින් තියෙනවා. ගණන් ගන්න නැතුව යන්න ඕනේ. ඒවා විතක්කම තමයි. නමුත් මේ විතක්ක දිගේ අපි තොරන් ගන්න ප්‍රපංච කරන්න යන්නේ. අපි දැනගන්නවා දැන් ඔන්න ඇවිල්ලා තියෙන දැන් නම් තියෙන හිතවිලි එච්චර නරක දේවල් නෙවෙයි භාවනා බණ ගැන තියෙනවා භාවනා ජීවිතය ගැන තියෙනවා නමුත් පහුවෙනකොට තේරුම් අර ගන්න ඕනේ මේ සතිය නෙමෙයි මේක දිනු කරන්න ඕනේ සතිය කොච්චරද කියනවනම් කාම හිතවිල්ලක් ආවත් රස්සාවේ හිටවිල්ලක් ආවා. gedara හිටවිල්ලක් ආවත් මේක හුදු හිටවිල්ලක් විතරයි. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි කියාගෙන යන්න හදන්න ඔය දැන් ඔය කියන ඔය හිටවිලි නැත්ත්‍ය බොහොම පොඩි ජවනිකාවක් විතරයි. ඒකේ එක තැනකදී එනවා එහෙම විශාල වැස්සක් වැස්සට පස්සේ තද කාම්නස් එකක් එනවා. නමුත් ඊට පස්සේ ආයෙ එනවා. ඒක ජවනිකාවෙන් ඉවර වෙන්නේ ආයෙ එනවා හිටවිලි. කවදාරි මතක තියාගන්න ඕනේ හිතවිලි ආවත් එකයි නාවත් එකයි දෙකේදීම ඒ නොසලිත මනස තියෙනවා නම් එන හිතවිල්ල කාමද රාගද අලෝභද අදෝසද නෙමෙයි. કોઈ හිතවිල්ලක් හිතවිල්ලක හැම හිතවිල්ලකටම මම මාගේ කියා ගන්න නැති එනතම් විනිශ්චය කරන්න නැති තත්ත්වයට යන්න නම් මේක එක විදිහට මේ හිතවිලි වලින් අපිට අභියෝ එල්ල වෙන්න ඕනේ. එල්ල වෙන එල්ල වෙන හිතවිලි අනව තමයි නොසලිත මනසක් ඇති කරගන්න එකයි දිනුනවා. දිනුනවා කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරනකම් අපි අධ්‍යයනය කරනවා මේක කරනවා කලින් රෝහලේ ඉඳලා හතරක් වගේ කිසිම ලෙසකම විශේෂ කරලා තියෙනවා. තවත් තැනෙන් හතරක් වගේ ප්‍රඥාන සිත ආනාපානයේ එකම නිසිතේ සුළුම කොට. සිතේ බාධා වෙන විදිහට භාවනා විනාඩි ගණනකින් සතිය ලබා ආනාපානයේ පිහිටුනද නැවතත් සිතේ සතියද මේ එවැනි 10 හතරක් වගේ මුල් පරයන්කේ ග්‍රාමක් පවතී. තවත් 10න් දෙකක් නම් පදයක් පොඩි ඉතාව සත්‍යදායක ලෙස ආනාපානයේ වෙලි වේලාවක් ගතගෙන හුස්ම ගෙවී යන මට්ටම දක්වා යන්නේ නිම තත්ත්වයේදී තවත් වේලාවකට සිට පැවැත්මේ හැකියි. මගේ ප්‍රශ්නය වන්නේ මෙවැනි මෙවැනි 10න් 4න් 10න් 4න් 10න් දෙකේ තත්ත්වයේ පදයක් ඇතිවීම ස්වාභාවිකව නැතිනම් ඒ මාතෘකාවේ දෝෂයක්. ඒක ස්වභාවික නම ඉදිරිපත් කළ දෙන තකතුරු තාලෙට. කවදාකවත් වැරද්දෙන් පටන් ගන්න එපා රචනය. ඒක කාලකන්ණි. හරි තනින් පටන් ගන්න. හරි ගිය දෙයක් ගැන විතරක් කල්පනා කරන්න අනිත් ඒවා කතා කරන්න එපා. එතකොට ධෛර්යයක් ඇති වෙනවා. අපි කෙලෙස් වල තියෙන කෑදරකම නිසා තමයි වැරද්දෙන් පටන් ගන්නේ. හතරක් නම් ගන්නව දෙයක් නෑ නොදකින් නොපතන් නොදෝ කියන තව හතරක් තියෙනවා ටිකක් හොඳයි ටිකක් නරකයි. ඒකල කියන දෙකක් තියෙනවා හොඳයි කියලා අන්තිමටම කියන්නේ. මෙන්න මේ ආකල්ප වෙනස් වෙච්ච දවසේ මම දකිනවා. ඇති වෙච්ච දෙක ගැන විතරක් කතා කරනවා. අනේ මං වගේ සංසාරේ පුරාට මෙච්චර අකුසල් කරපු තකතිරු මට 10න් දෙක කරියයි මෙහෙම බලන්න ඕන. ආනපන කියුණා පාවුන බලාකුලක් වගේ වුණා. එච්චරයි බුද්ධ ආගම කියන්නේ. ඔය ඔය කියලා කියන ක්‍රමේ ඒ Taman ගැන සාපයෙන් මැසචිසස් වේදනාවක් ඉස්සර කරගෙන යන මේ ශෝකාන්ත දර්ශන ශෝකාන්ත ක්‍රමේ ඕකම අනිත් පැත්තට අරලා ලිව්වනම් නිවන් දැක්කා. මම කියන්නේ ඒක මේ ඒ සෙක්‍රටරි කෙනෙක් දාගෙන ඉපත් හරවන එක නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ අපේ ජීවිතයේ ආදර්ශ වෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය තමයි අපි හොයන්නේ. නමුත් ඒක දැකලා ඒක කතා කිරීමෙන් ඇති වගතුවක් වෙන්නේ නැහැ. ඊට වෙලිය කොච්චර ධෛර්යයක් වෙනවද අනේ පරියන්ක දෙකක්. 10න් දෙකක්. මට මේ මේ ටික වෙනවා. මේ ගාන්නේ හැකි සංඥාව ආපු දවසේ සක්කෝ කියන හැකි සංඥාව ආපු දවසේ මුළු ජීවිතේම සුන්දරයි. අපි කතා කරන්න ඕනේ සුන්දර පැත්ත විතරයි. ඒකෙන් අදහස් කරන්නේ නරක දේවල් නැහැ කියලා. නරක දේවල් කතා කිරීමම හෝනියමයි. නරක දේවල් කතා කිරීම සාපයක්. එහෙම කතා කරන මිනිස්සු එක්කත් නොදකින් කියන්නේ. නොපතන් කියන්නේ එහෙම දැනකින් අයින් වෙන්න ඕනේ. වාෂ්පීකරණය වෙන්න ඕනේ. මුලකක්වත් කියන්නේ නැතුව එළ හොඳක් කතා කරන කෙනෙකුට හොඳක් කියලා කියන්නේ නිකන් මවාපෑමක් නෙවෙයිනේ මේක මේ බොහොම මහන්සියකින් ගත්ත භාවනා අධ්‍යක්ෂයක් නේ. ඒ නිසා කර්මහා කරලා කමඨාන් සුද්ධ කරනකොට තමන් කරපු පරියන්ක වල හොඳම පරියන්ක ගැන කතා කරන්න සක්මනේදී හොඳම සක්මන ගැන විතරක් කතා කරන්න එදිනෙදා වැඩදී හොඳට සතිය පිහිටීම ගැන විතරක් කතා කරන්න ඒක තමයි අපිට පෙර ගමන් කරුවෙන්නේ. ওই නරක කතා කරන්න මේ අපි මේ ඇසුරු කරන සමාජයේ තියෙන ශෝකාන්ත ආකල්පේ ඇති වෙච්ච නරක පුරුද්දක්. දරුවෙකුටවත් දෙන්න එපා. මේක ඒක මහා ශාපයක්. මට මේ මේ යුද්ධෙක් එක මම වැඩ කරේ ඌ කියනවා මට සිද්ධ වුණා ඒ දවස්වල මිනිස්සු 400ක් විතර පුහුණු කරන්නේ. ඉතින් මම ඒ දවස්වල ඔය බණ දන්නේ නැහැ. ඒ මනුස්සයා බණ නෙවෙයි. එයා කතා කරා මිනිස්සු ටික ආවට පස්සේ ඒ මිනිස්සුන්ට කියන්න කිව්වා. ඔයගොල්ලෝ කොච්චර හොඳ ඕදැන් රසාව කරනවා මෙහෙමයි මෙහෙමයි මේ වෙලාවට එනවා වෙලාවට වැඩ කරනවා. ඒක ඒ කටයුතු බොහොම හොඳයි. අපි මෙහෙමයි මෙහෙම ඔක්කොම කරලා 95ක් ඒ මිනිස්සුගේ ಗುಣ කතා කරනවා. උනාගත 105ක් කියන්නේ ඒක පොඩි පැටක් තියෙනවා. මෙන්න මේක විතරක් හදාගත්තොත් නම් ටොප් කියලා පුංචි එකක් කියලා දෙන්නේ. ඒක හරියටම හරිනවා. 95ක් වැරදි කියලා එක හොඳක් කියනකට වැඩිය හොඳ 95ක් හොඳ කියලා. ඔගොල්ලෝ හරි ෂෝක් හොඳ බබාලා හිතේනකොට මෙන්න මේක. ඒ පුංචි එකක් පෙන්වන්නේ කියනවා. එක පොයින්ට් එකක් හැදෙනවා. මුළු රේඩියෝ එක පුරාවට තියෙන වෙච්ච කුණු කන්දල්නේ. පත්තරේ පුරාවට තියෙන කුණු කන්දල්නේ. ටෙලිවිෂන් එකේ පුරාවට තියෙන කුණු කන්දල්නේ අපි කන්ඩිෂන් කරලා තියෙන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා ප්ලෑන් කරලා තියෙන මේකට මේක මේක කියනකොත් මේක මෙන්න මෙච්චර පිටු හැදෙයි කියලා. අනිවේ ජනමාධ්‍යයෙන් අපි හැදිච්ච අපේ හිත දකින්නෙම නරකවන්නේ. ඒ නිසා අපි අනිත් පැත්ත හරවන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ තමන්ගේ සීලේ හරියට හැකි සංඥා ගැන කතා කරන්න ගත්තම පොඩ්ඩයි කතා කරන්න වෙනවා. ඒ කතා කරන එක ලොකු ভাইබ්‍රේෂන් එකක් ගන්නවා. අපි කනෙක් වෙන්නේ මේ ඊට පස්සේ පිරිසුදු ශක්තිත් එක්ක. අරව කතා කරන්නේ යම අන්න ඉතින් ඇත්තටම දොස් කියනව නෙවෙයි. මේක අහන ප්‍රශ්න කියන්නේ ඕක කාටත් වෙන්නේ ඕක තමයි. නමුත් ප්‍රශ්න ඉදිරිපත් කරනකොට කක්ක ඉස්සරහට දාන්න එපා. හොඳ පැත්ත ඉස්සරහට දාන්න. කවණ කක්ක පැත්තක් තියෙන එක පස්සේ. ඉස්සරහට දාන මූණ. නැත්නම් අත් නැත්නම් ඉදිරිපත් කිරීමේ දෝෂය නිසා මම කියන්නේ කොමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් කියන්නේ ඉදිරිපත් කිරීමේ ප්‍රශ්න නිසා අර ඔක්කොම ජීවිතේ මල් විහිං පල් කියා ගන්න දන්නේ නැහැ කවදාකවත් නරක දෙයක් වැරදි දෙයක් වචනෙට නගන්න එපා කාගෙන දරාගෙන හරියදී ප්‍රෝජනයක් ඇද්ද විතරක් කතා කරන්න ගියාම හම්බ වෙන්නේ හොඳම හොඳ මිනිස්සු අපට දැන් ස්වාමීන් වහන්සේ අවසරයි මා ප්‍රයෝගී වාදී කයිසිත කොමතරන් සිටින ආවනාපාන මුක්තිය ආශ්වාසයේ සිඳු තුනක් ප්‍රාශ්වාසයේ ගොසුකම ආශ්වාසයේදී බුලංගල වලින් දෙනහා ප්‍රශ්වාසයේ වටින තැනින් වෙනාකාරයට පළමු ආශ්වාසයේ දීර්ඝ ප්‍රශ්වාසයේ පිටිල ටික වේලාවකින් ඒවා වෙනස් වෙන ආකාරය දැක්කා. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ ටික ටික සියුම් මේ ගෙවි යන තත්යකටපත් වෙනවා. මේ වන විට ආසියාසන වස්තුන්වල කම්පන ශරීරයේ තැන් තැන් වල කුච්චාන්තර පරවලයි. මේවා අඩුවේ පිළිවි ගොස් සමහරක් නැතින ඊට පසු ශරීරයේ පුරා මුළු ගමන්නාකින් පිළිවෙතින් නාකින් වැරුණා. මේ අතර සැරෙන් සැරේ ඉස්කවල පිටගෙන කළ ගමන්නාකින් වේදනාවක් ආ අකුලක් නිර්සා කළ ගමන්නාකින් මේ සියල්ල ඇතුළේ නැති ගොස් ඉතා සංසුන් තත්ත්වයකට පත් වුණා. මේ වෙලාව වන විට මම එළියක් ඉස්සෙන්නට පටන් ගත්තා. එයත් වැන්නේ කියන්නේ කියන නැවත ආයෙත් ඇති වුණා. දැන් ආනාපානී කාඩක් වේදනා සමහර විට නැවතුණා සමහර විට යන්ත්‍රෙන් කරන්නේ. සමහර විට එකවරක් දෙවරක් නඩු හුස්මක් ගැනීමක් නැවත විසෝමන. ඒ වාගේ කොමසරය. මේ යවනිකාවට දැන් අලුතෙන් තවත් ප්‍රයත්න කරනවා ඒ කපු නිසා වෙන වේදනාව. ඒ වේදනාවත් වරක රතුවනවා වගේ වරක අදිනවා වගේ වරක පුරුත් වෙනවා වගේ එහාට මෙහාට වෙනවා වගේ මෙසේ කිවි ජීවත් නැති වෙන හැටිද අන්තිමට එදින සිටිනා පොට්ටේ යටින් කියුම් ගලකටයක් මත විනාශයේ වේදනාවක් පටන් එයක් නැති යයි නැති යන මුසරීගේ පහළ කොට නැති ගියාසේ දැනෙනවා මේ පහළ හිතේ නින්නාරයක් ඇසුණා යෝනිකාව අවසන් මගේ ප්‍රශ්නය මේ අවසානයේ දැනුම ඇතිවී නැති වෙනස් වී යන වේදනාව සතිපට්ඨාන සූත්‍රයේ ඉන වේදනාවේ ප්‍රශ්නාවට සම්බන්ධයකට කරුණාකර පහදින්න නැහැ. මෙසේ ආශ්‍රව ප්‍රසස සම්පූර්ණ වේටේ බාහිර උපස්පෝතින ආලෝකය වේදනාවක් පිටවරින් වරින් දිනු කර ඒ වායේ ගති ලක්ෂණ දැනීම යෝගාවචරයේ විසින් කිරීම සුදුසුයි. නැත්නම් ඒක කෙරුවයි නොකරුවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. සතිය හොඳට රූපේ ධර්ම දිගේ හොඳට පුරුදු වුණා නම් ඒ සතියේ තියෙන කර්මන්නේ භාවය හරහා ඒකට කියන්නේ මේ කර්මන්නේ වචන තමයි තේජිත දන් වෙන්නේ. එයා දන්නේ නැහැ එයා ඉදිරියට මන ඕනෙම අරමුණක් අර විදිහට නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා සුභ ලක්ෂණ බලන්න හුරු වෙලා තියෙන්නේ. නිසා ඒකට වෙහෙසෙන්න ඕනේ නැහැ. වෙහෙසුණයි කියලා සතිය කැඩෙන්නෙත් නැහැ. නොහෙසුණයි කියලා නොලැබෙන්නෙත් නැහැ. මේ විදිහට තමයි දිගට ගමන යන්නේ. ඉතින් මේකට මේ ආය නමක් දාන්න යන්න ඕනේ නෑ මේක වේදනානුපස්සනාය මේක චිත්තානුපස්සනාය මේක ධම්මානුපස්සනාය කියලා යන විදිහ හරි බව ලියන කෙනාට තේරෙනවා ඒ නිසා මේ විදිහට දිගට යන්න අරින්න ඒ කාලයක් ගියාට පස්සේ අපිට පුළුවන් ඒක දැනගන්න සුතමේ ඥානය අනුව මෙන්න මේ තමයි මේ කියන්නේ මේක තමයි මේ කියන්නේ ඒක දැනගන්න එක ධෛර්යයක් බව නම් හැබෑව නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා යන විදිහ බොහොම හොඳයි කියලා ඉස්සක් කියන්න හැකියි වේදනානුපස්සනාවමද නැද්ද කියන එක මේඊට පස්සේ තෝරන් බින් කරගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයට ඉස්සර වෙන්න දෙන්න හදන්න චින්තාවේ ඥාන වලින් ওই ලේබල් එල්ලනෙව අනම්මන ඒක ස්වභාවයක් ඒක. භාවනා හරියට යනකොට ඒ උද්දාමයේ හරහා ඒක මේ මේ මේකද කියලා තෝරා බේරගන්න හිතන ගතියක් එනවා. නමුත් ඒකට ධෛර්යය දෙන්නේ නැතුව පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ කරන්න. මේ මේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය ගැන පිළිබඳව සතුටු ප්‍රකාශ කරන්න පුළුවන්. අහගෙන ඉන්න කෙනාට වේදනාව ගැන අනිනවා වගේ කපනවා වගේ පුච්චනවා වගේ කියනකොට ඒක නේ තරහකින් නෙවෙයි බලලා තියෙන්නේ. නැත්කින් අපතම් බැල්මනේ වේදනාව පිළිබඳ පරිශනාවෙන්. පරිශන ගතියෙන් බලලා තියෙනවා. ඒක වෙනවනම් වේදනාවක් ඒ විදිහට බලන්න පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාසය බලනකොටදී ලොකු ගැඹුරු සතියක් තියෙනවා. මොකද වේදනාව වෙනකොටම එන අර පටිඝානුසය නදකින්න පතන් කියන ගතිය නපුරක් කරන්න ඉස්සර වෙලා නැත්නම් ඒකට නපුරක් කරන්න දෙන්නේ නැතුව වේදනාවේ අලගිය මුලකේ විස්තර අංග ප්‍රත්‍යංග ස්වභාව ලක්ෂණ බලනවායි කියලා කියන්නේ හොඳ සමාරම්භයක්. දිගට මේක කරන්න කියන එක තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී ඊයේ රාත්‍රී දේශනාවේදී සඳහන් කළ උතුමාන හතර ක්‍රියාත්මක වන අංග පැහැදිලි වෙන්න. අරමුණු කොට ඒවා අල්ලාගන්න කෙසේ? ආපර්ණාක්යක් උපලසින්න සාර්ථකමෙන් සාමාන්‍ය දෙයක්. උන්වහන්සේ ඊයේ රාත්‍රී සඳහන් කළ උස්මරල්ලේ අවසානයේ ගැලීමේ උපක්‍රමීතාවක් නෙවෙයි. භාවනා ක්‍රමයක් අවශ්‍යයි පැහැදිලිවන්නේ ඒවා උපක්‍රම උන්වහන්සේගේ මුලින් තව තවත් ඉදිරිපත් කරනවා. ඔය මොහොතේ ඉදිරිපත් කරනවා නෑ. කොහොනේ කැපිටලිස්ට් සිස්ටම් මොන්නේ ඔය අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට යන කවුරු කවුරුත් කුළු කුලා හිතට දෙන එකයි තියෙන්නේ. මොකද හතරක් විස්තර කරන්න කියන්නේ? මේ ඊ කියලා දීපු ආකාර ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ ඒ හතර ක්‍රියාත්මක කරන්න බැහැ ක්‍රියාත්මක කරන්න ගන්න ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ ඒක එක එක වෙලාවට එනවා එනකොට දැනගන්න එකයි තියෙන්නේ බුරුම ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඒක කිව්වේ මම දන්නේ ඒක කාටවත් ඒක සංවේදනය වෙයි කියලා අපි කැමරාවකින් නිශ්චල ඡායාවක් ගත්තොත් අපිට ඒකෙනාගේ සටහන දැක ගන්න. සටහන පේනවා. වීඩියෝ කැමරාවකින් ගත්තොත් ඉතින් සටහන වෙනස් වෙන ආකාර පේනවා. කාලානුරූප වෙනස් වෙන ආකාර වෙනවා. නිශ්චල ඡායාවක් සටහනක් විදිහට TV ක්ලිප් එකක් ආකාර දැක්මක් විදිහ එකම කෙනා. ඒකට සටහනට වැඩිය ගොඩාක් විස්තර හම්බෙන ආකාර බලනකොට. නමුත් එක නියාමයක් තියෙන සටහන බලන්නේ නැතුව ආකාර බලන්න බෑ. සටහනේ දියුණුවක් තමයි ආකාර කියන්නේ. සටහන කාලානුරූප වෙනස් වෙන හැටි. සටහන කියන්නේ හතරස් කෙලින් ඉඳගෙන හිටගෙන වාඩි වෙලා අත නමලා අත දිගහැරලා කියන සටහන. ඊට පස්සේ ඒක වෙනස් වෙන ආකාරය කියලා කියන්නේ කාලානුරූපයක විකාශ වෙන හැටි. ඊට පස්සේ ලකුණ කියලා කියන්නේ ආස්වාසේ එනකොට ප්‍රස්වාසෙ නෙවෙයි කියලා. මේ සද්දයක් නෙවෙයි කියලා. හිතවිල්ලක් නෙවෙයි කියලා ඒකට ආවේනික ලකුණු ටික දක්වනවා. එතකොට දන්නවා නෑ මම හොඳටම ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කළාද නෑ මෙනෙහි කිරීම හරි. ඒ නම් කිරීම හරි. ඒ උද්දේශය හරි. ඒ ප්‍රසආසලද ප්‍රසආස කියලා නම් කරන එක හරි. කියලා තමන්න පිරිසුදුකමක්. ක්ලැරිටි එක එන්න පටන් අර ගන්නවා. ඒක ඉතින් බොහොම හිමීන තමයි මොහොතේ එන්න පටන් ගන්න. ඉස්සල්ලාම සටහන. ඊට පස්සේ ආකාරය. ඊට පස්සේ අරක මේක වෙන් කරනවා. ඊට පස්සේ වෙන් කරපු එක තමන්නම සහතික වෙනවා. ඉනින ආස්වාසක ආස්වාසක ප්‍රසආසක ප්‍රසආසක කියලා ඉතින් මේ ටික කවුරු හරි මේ හොඳට තේරුම් අරගත්තොත් ඒ මාසයට කාට හරි යමක් කියනකොට හරියට හිත දින්න කියන්න බෑ. අකන බල්ලන් ගිහිල්ලක් නැහැ. ඕන නැති විස්තරත් නැහැ. කියන පොයින්ට් එකට කතා කරන්න. ෂෝට් ටු ද පොයින්ට් කතා කරන්න පුළුවන්. එතකොට මේ දවසේ උගාවක් වෙලා විතර වෙනවා. කරන වැඩක් නිරවුල්. ඒ වෙලේ එතනින් ඉවරයි. ආ ඊගා වැඩේට මේකෙන් කොනක් නැහැ. අරක අරක හොඳට මේ දැක්කා ඒක ඉවරයි. ඒක ඇන්ලොප් එක බරුව පැත්තකට තිබ්බා ඊගා වැඩේ පටන් ගන්නවා. One day, if a person dies in staying a few months in a coma bed, which thought gets live to his next birth? The last thought in his mind before the coma or the thoughts stored in his inner mind? Of course, you see, these are the things we are uh, proliferating in unproductive way. We can't comprehend it. Whatever I am going to say, you can't go verify it. Then what is the use of talking? Something should be verifiable, then only it will be a fact. Otherwise that uh, I may say something. So therefore, please die yourself and say it. මැරියන් කියලා තමයි කියන්නේ. මේ ඉන්නකම් කරන්න ඕන සත්‍ය පිහිටවන්නේ නැහැ. කියලා එතනදී මරණ ගැන කතා කරනවා. මරණදී කියන අපරාධේ කාලේ සත්‍ය පිළිතුර තිබුණා ටොප් නේ කියලා. නමුත් මම මේ බැනර පොද මම පොඩි කාරණාවක් මතක් කරන්න. සර්වඥාන්සේ චේතනා සූත්‍රය සඳහන් කරලා තියෙනවා. මේ අපේ සංස්කාරය සසංකාරික අපි දන්න කියන ඒ අවදි මනස නැහැ. නව වටේ වචන කතා කරන්නේත් නැහැ. කයින් ක්‍රියා කරන්නේත් නැහැ. ඒව අපි කියමු සංස්කාරකයි කියලා. අසංස්කාරික දේවලුත් අපි සංස්කාරික දේවලුත් අපි සංසිදේවට පස්සේ විඥාණයට ප්‍රතිස්ථාවක් ලබා ගන්න බැරි නම් ඒ විඥානේ ප්‍රාර්ථනාවල් චේතන අමන්ත පදන වශයෙන් ගන්න. නැත්නම් ප්‍රකල්පන අමන් නිතරම ඉන්නකොට හිතන කරන දේවල් ඒවා ප්‍රතිස්ථාවක් වශයෙන් ගන්නවා විඥානේ පිළිටන බැරි නම් අනුසය ප්‍රතිස්ථාව වශයෙන් ගන්න. ඒ නිසා භාවනා කරනකොට Tamanට විඥානයේ ප්‍රතිස්ථාව නැති කරන්න ඕන නම් අනිදර්ශන විඥානේ දකින්න ඕන නම් හිතලා කරන දේවල් තේරෙනව නතර කරන්න. අද කළා ඉබේ සිද්ධ වෙන ආශාස ප්‍රසවාස නතර වෙනකම්ම යන්නේ කියලා. ඊට පස්සේ තමයි තේරෙන පටන් අරගන්න සමහරලාට අදිෂ්ඨාන වලට එනවා, චේතනාව වලට එනවා, කල්පනාව වලට එනවා. ඒක ඔක්කොම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අයින් කරුවට පස්සේ ඒ ඔක්කොම නැති වුණත් අනුශේධ ධර්ම, ආශෝ ධර්ම ඒ රැඳිලා තියෙනවා. ඒකෙන් තමයි විඥානයේ ප්‍රතිෂ්ඨාව පිටන්නේ. මේ ආශෝ ධර්ම, අනුශේධ ධර්ම වල සෙල්ලම තියෙන්නේ ඒක හෙලි වුණොත් ඉන්න බෑ ඒගොල්ලන්. හැංගිලා තමයි ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් සා ඒ පුත්‍රයා මැරෙන්න ඉස්සලා ආසවංශය ක්ෂය කළා තිබුණ නැත්තම් ඒ ආසවංශය හොඳටම ඇති විඥාන ප්‍රතිස්ථාව ලබන දීගාව භවයට පුරුක ගැට ගන්නවා. ඉතින් ඒක අපි අනියම් මාර්ගයෙන් තේරුම් ගත්තොත් අපිට කරන්න තියෙන්නේ ඔය සංසිද්ධිය භාවනාවේදී ගන්න ඕනේ. දැයිසල කෙනෙක් කියලා තිබුණා තමන් භාවනා කරනකොට උඩුකය නිර්වින්දනය වෙනවා කියන උඩුකය තේරෙන්නේ නැහැ මුළු කයම නිර්වින්දනය වෙන්නේ නැහැ ඒකට කොහොමයි ඉන්න තමයි ඒකට බලන්න ඕනේ මේ කොහොමයි නෝන අර පාවිච්චි කරන්න බෑ නිින්ද ගියාද කියලා දන්නේ නැහැ නමුත් අවදි වුණාට පස්සේ තියෙන බුද්ධ භාවනාදී නැති වෙච්ච කම තමයි මතුනේ කියන බුද්ධිගත ගමයි නැගිටින්නේ කියලා තේරෙනවා බින්දක අතරමැද මොනවක්වත් වෙලා නැහැ නේ. ආන්නේ අතරමැද කොහෙද කනෙක්ෂන් එක ආවේ? කොහොමද භාවනා කර හිටු මමයි මේ නිින්ද නැගිට්ටේ. ඊයර අපදිය ගත්ත මිනිහම මම නැගිට්ටේ කියන එක අතරමැද කොහෙන්ද සම්බන්ධය වෙලා තියෙන්නේ? නැත්නම් ප්‍රසවාසයක් අන්තිමට ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්නකොට මේ ප්‍රසවාසය ඉවර කරපු එකාමයි ප්‍රසවාසය පටන් ගත්තේ කියන ඒ දැනීම කොහෙන්ද එන්නේ? අපිට පේන්නේ ඒක සුපර් කන්ඩක්ටිවිටි එක කොහෙන් වෙනවද කියලා. මේ සෙල්ලම තමයි මරණදී වෙන්නේ. ඒක හොඳට අත්දකලා තිබ්බනම් ජීවත් වෙනකොට පුදුමාකාර සතියක් ඕනේ. පුදුමාකාර එළඹ වාසියක් ඕනේ. ඉතින් එහෙම මිනිස්සුෙකුට මරණය කියන එක අලුත් දෙයක් නෑ. කලබල වෙන්න දෙයක් නෑ අත්දකලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනාට මේ මේ පිරිසුදු මනසක් සහිතව වගේ චේතනා ආගය කරපු නැති, ප්‍රකල්පනා ආගය කරපු නැති අනුශීල ධර්ම අගය කරපො නැති කෙනාට හිත යන්නේම අරිට වැඩිය සහැල්ලු තැනකට තමයි. චේතනා කියන්නේ ප්‍රකල්පනා කියන්නේ අනුශීල කියන්නේ බරු. ඒක බැඳිලා තිබ්බොත් ඒ අනුව තමයි මේ මේ පුනර්භවයේ සිද්ධ වෙන්නේව නැති වුණත් හිත මවාගෙන හරි කරනවා. ඒ නිසා අපි භාවනා කෙරීගෙන යනකොට මේ හිත මවලා පෙන්වන දේවල් වලින් හිතා ගන්න පුළුවන් මරණ චිත්තක්ෂණය මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඒක නිකන් රිහර්සල් එකක් වගේ. පෙරහුරුවක් වගේ තමයි ඒක අනිත් පැත්තෙන් කියනවා ඒක අපි මව් ගැබේ ඉන්නකොට තිබුණ එකේ පෙර මේ මේ ආපසට යamak කියලා. ওই මව් ගැබක ඉන්නකොට සිදුවෙන දෙයක් මිසක මොනවක් කරන්න බෑ. කිසිම චේතනාවක් නැහැ. කිසිම ප්‍රකල්පනාවක් නැහැ. ඒ වගේ තැනකට තමයි යන්නේ. ඒ නිසා හරියට නිකන් ජීවිතේ ජීවත් වෙන වෙලාවේදී මැදට ඇල්ල නෙමෙයි. පටන් ගන්නකොට කොහොමද තියෙන්නේ? මැරෙනකොට කොහොමද තිබුණේ කියලා ඒ ඒ ඒ වේව් එකේ ටේල් ලෙන්ස් දෙක භාවනාදී අත්දකින්න. ඒක විශාල මේ ඒකට නැවත ගිහිල්ලා ආපහු එනකොට පේනවා මොනවාක්වත් නැත්නම් කෙලස් කන්දක් ඇති වෙන්නේ නැහැ. මොනවාක්වත් නැත්නම් කි මම ඇති වෙන්නේ නැහැ. මොනවාක්වත් නැත්නම් මානේ මාන්නේ ඇති වෙන්නේ නැහැ. මොනවාක්වත් නැත්නම් කි රාගය ඇති වෙන්නේ නැති නිකන් මේ ඕගනිපත්ත කියනවා උදේ පාන්දර නැගිටලා නැගිටලා ඇස් දෙක අරින්න නැතුව හිතාවදි වෙච්ච බව අල්ලන්න බලුවා නම් ඊට පස්සේ කොච්චර ඉක්මනට මම අපේ හිතුව ගන්න හිත දඟලනවාද කියන එක දැනගන්න පුළුවන්. දැන් මම ඉන්නේ කැන්ඩල් බාක් වල ගෙදර නෙවෙයි ඊට පස්සේ බලනවා වටපිටේ වල බඩු ටික සැත්නම් ආ අපේ අන්තන් ඇති කෙලස් ටික තියෙනවා මම එයා ඉන්නවා අඩුපාඩුවක් එහෙම තිබ්බනම් එහෙම ඉතින් කොහෙ ගියාද කියලා හොයාගන්න බෑ ඒ විදියට මේ අපේ මේ පරණ පවු ටික කුරුදු ටික බුචර්චකන් ටික තීන්දුව කිරීමේ දේවල් බුද්ධුම බෝධලයක් විදිහට රකිනවා නැස පුරාවට කරන්නේත් ඒකයි නින්ද ගියාම කරන්නේත් ඒකයි අවදි වෙනකොට කරන්නේත් ඒකයි ඉතින් ඒක ඒ ටික නිසයි මේ දුකේ නිසයි එක ගෙවන් කිරීමේ ක්‍රමය තමයි අපි ඒවා ගෙවන්න ඕනේ ආය ගන්න ආය ගෙවන්න ඕනේ ආය ගන්න මේම කරනකොට ඔය වගේ මරණ වෙලාවේ කෝමා එකක් ආවත් තාන තීරුම් අරගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාය ධර්මයේ කෝමා හිතිුණත් එක නැතත් එකයි හේතුඵල ධර්මය අනුව තමයි සිද්ධ වෙන්නේ ඒක ඔබ දැනගත්තත් නොදැනගත්තත් කටයුතු සිද්ධ වෙනවා healing if someone to Akara Murti Linga can you give an example related to in breath? The only way I can differentiate between the input output is through the difference in the airflow. Is it lack of mindfulness that is not helping me to see the details? Big metta. Um, here, Venerable Pandey was mentioned in the Dhamma talk yesterday, four attributes of an object. Could you please explain the difference between Linga and Nimitta? Uh, Linga and Nimitta, are these attributes similar to Lakana, Rasa, Pachvachan and Parachan mentioned before? Thank you. Uh, dear Bhante, may I please ask for some requests that we discuss last night in English with appreciation. Um, first question is, uh, the person he has got little bit of contact with the in-breath, out-breath as a air movement. So this is a very good start that you may just see uh, the, the inflow gushing in, we call in-breath, gushing out, we call out-breath. These are the uh, yams, some kind of characteristics by we are keeping this track for long time, you can see how the slowly starting and ultimately it become a big out uh, gushing and then it ceases to exist. And the inflow also started from slowly and it become gross and that is called manners. And then uh, the, even though it is happening in the same manner in the bell-shaped curve, still you can see this is in-breath, not out-breath. This is out-breath, this is not in-breath. And you can say, this is not sound, this is not pain. That kind of discrimination happen. Of course, the theoretical knowledge is helpful, but once you started this practically, keep on practicing the time, the matter of time, it's a matter of time. When you go there, it is pondering deep and deep and deep. And sometimes the Lakkana Rasa Pachupattana Padattana, Akara Linga Nimiti, Buddha they are two different sets there is some kind of a, a parallelism also, but Akara Linga Nimitta Uddesha is directly from the, the teaching of the Buddha. So Manidana Sutta, Bhikkhu has put that into the English. So it is available in the Buddhist Publication Society and very good reflective, very good uh, essay. Uh, you can read it or otherwise you can go to Polytech Society. Uh, there are also this uh, translation is there. I would recommend Bhikkhu Bodhi is much, much more practical as a bhikkhu he has been practicing. So it will be very helpful. Otherwise, whenever in Sinhala, whenever Katakurante Jnananda is the expert for the moment, so for the, for the moment he is delivering Dhamma talks on Pahankanva Dhamma Desana. Specifically, he has taken, I think, two or three talks based upon Nidana, Mahanidana Sutta. And otherwise, there are some bits and pieces in the and Nibbana the Mind Still, that is also available in his website, uh, here and there. So, if someone is very seriously interested in, they can uh, refer back to that. The summary of the last nights. Now I am quite exhausted, so I will do it after the talk today. Now almost two hours we have taken. So you have mentioned in the beginning, then I would have taken. Uh, yeah, that's what I request everybody. Please respect everybody else's need for getting their question through bluntly. So don't ask too many questions. Just for your clarification. <laughs> But sometimes what if to straightforward? I answer the questions. Sometimes uh, uh, there's a importance of it comes. to is a question that needs a better understanding of the important uh, like microdevices that made we are talking about today initially. I think it's sometimes have main questions that are to clarify things. That's everybody will agree we have too much repetition, but we have to repeat repeat repeat the same thing. And I think we are all logical, intelligent people. Please be mindful. That's my request. But I have perspective and behalf of these other the Hopefully, we really well half uh, an hour first, then otherwise it's not fair. The, the, the translation. So of course, uh, she also mentioned before coming, there are, there are some few number of people, those who are, can't understand Sinhala, there may be some uh, translation necessary. So we will do it uh, on the matter of adjusting little time. So I will consider maybe after the talk, I will take 25 to 30 minutes if possible, if time allowed, uh, to give a translation, or briefing of the today and yesterday's talks. හයි එනස සිල්වන් සර්මයි සියලු දෙනාටම අපි පැය දෙකක කාලයක් අරගෙන තියෙනවා so this I am uh, ready to mark the end of the discussion we have already taken little more than 2 hours thank you very much for the participation සියලු දෙනාටම සිල්වන් සර්මයි